මේක ඉස්සරහට ගෞරවනීය මහා සංඝරත්නයේ අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් හම්බෙලා තිනවා. මීටික නිස්සනෝනේ ධර්ම දේශනාව සඳහා අද අගෝස්තු මාසයේ 3 වෙනිදා සිළුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ අසුතවතෝ පුතුජනෝ ආකාසානං ඡායතනං ආකාසානං ඡායතනං චි සංජානාති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දේශනාවට දවසේ මාතෘකා පාඩේ උද්දෘත කරගත්තේ සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රය. අපි පසුගිය දවස් කීපෙම සති කීපෙම මේ මාතෘකාව මුල් කරගෙන නැත්නම් මේ සූත්‍රය මුල් කරගෙන මාතෘකා සපයා ගත්තා. ඉතින් ඒ සූත්‍රය එක ආරයකට තමයි සරුවචනාංශේ පෙළගස්වන්නේ සියලු ධර්මයන්ගේ ඒ පරියාය විස්තර කතා කතා කරන්නේ. එතකොට ධර්ම කියන පදේ පාවිච්චි කරනවා දේවල් කියලා නම් කරා. නමුත් ඒ අපි ගෞරවයෙන් සඳහන් කරන ධර්ම කියන අර්ථය නෙවෙයි ඒකේ තියෙන්නේ අතහැරිය යුතු දේවල් ගැන කියත හැකි. මේවා දැනගන්නේ ගෞරව කරලා උඩ තියලා වඳින්නට නෙවෙයි. දැනගත්ත ගමන් අතහැරෙන ධර්ම. ඒක නිසා ධර්ම කියන පදේටත් අමුතු අර්ථකථනයක් කියනවා. ඒක සූත්‍රේ ලයිස්ට් වෙලා නැහැ. කෙසේ නමුත් ਸਰවචනාංශේ පෙන්ලා දෙනවා මේ ආධ්‍යාත්මික ගමන ගත කරනකොට යනකොට අපි පසු කරන හැතපොන් කණු ටික. ඉතින් මේකේ හැතැම්ම කණු 24ක් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් සංකල්ප 24ක් කියලා කියන්න පුළුවන්. දේවල් 24ක්, ධර්ම 24ක්. ඉතින් ඒක මේ පෘථිවියෙන් පටන් අරගන්නේ. පඨවි ධාතුවෙන් පටන් අරගන්නේ. මොකද ඒක කවුරුත් දන්න දෙයක්. රජුරෝ වුණත් රජකම් කරන්නේ පඨවියට. ඉතින් පෘථිවිය ගොඩක් අයිති එක්කනා ලොකු බලකාරයෙක් කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් ඒක ඒ පෘථිවිය කියලා කියන්නේ ඉඩම් අක්කර ප්‍රමාණය ගොඩින් මඩින් මෙච්චරයි කියන එක තමයි මේ අසුතවත් පුතුජණයා දකින්න ආකාරය. සර්වචන්නාන්ත ඊට සාපේක්ෂව තව දැකීති ආකාර තුනක් මේකෙ පෙන්වනවා. පඨවිය කියන එකම සුතවත් ආර්ය ශාවකයා කොහොමද දකින්නේ? රහතන් වහන්සේ කොහොමද දකින්නේ? ਸਰුවචනාංශ කොහොමද දකින්නේ කියලා බලනකොට මේ පෘථවත් අර අසුතවත් පුතුජණයා අසුචිත් එක ශ්‍රී ලංකන පොඩි දරුවෙක් වාගේ මේ තමන් ඉපදිච්ච බීමියට බැඳිලා ඒකේ ගෙවලෙක් වාගේ ඒකත් එක්ක අල්ලගන්නට නැටිල්ල ගෙයි ගෙම්බෙක් වාගේ ඒ නිසා කවදා හරි පාඨවි කියලා කියන්නේ මේ තද ගතිය ගොරෝසු ගතිය බර ගතිය, හැල්ලු ගතිය, මෘදු ගතිය, එහෙම නැත්නම් සුමුදු ගතිය කියලා මේ පටවි ධාතුවේ ධාතු ලක්ෂණ තේරුම් ගත්තනම් අපි මේ අල්ලගෙන ඉන්නේ හුලඟක් පදා ගන්න හදන වගේ දෙයක්. එතකොට අද අපි ඉගෙන ගන්න මේ අසුතවත් පුතුජණයා අපි කියන අන්ධ පෘ탁ජණයා මේ දේවල් අල්ලගෙන නටන්න නැටිල්ල. ඉතින් මේ පෘථිවියෙන් පටන් ගන්න ජලය වාතය තාපේ නැත්තම් තේජෝ ධාතුව විස්තර කරනකොට භෞතික විද්‍යාව විස්තර වෙනවා. අපි විශාල වශයෙන් සලකන භෞතික වස්තු, ස්ථිරණී චංචල දේපල, නිශ්චල චංචල දේපල වස්තු ටික පේනවා. අපි මේවට දවසක පැය කීයක් ගත කරනවද අපේ හිතේ 100 කොච්චරක් ඒව ඇති කරන්න ඒව දරුවන්ට ලබලා දෙන්න එහෙම නැත්නම් පිටට අයිතියට ළඟා කරගන්න අපි කොච්චර පටවියාපෝ තේජෝට ගත කරනවද ඒ ගත කරන තාක් ඒ අන්ධ පෘ탁ජන භාවේ නැත්තම් එච්චරම මෝඩ වෙන්නේ නැහැ. එච්චර මේවට බැඳෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා ධාතු වශයෙන් තේරුම් ගන්න කිව්වා. ධාතු කියන්නේ සයන් ලක්ෂණං ධාරේතිති ධම්මෝ කියලා කියනවා. ඒ සොලක්ෂණ ධර්ම. වතුරේ තියෙන ගතිය, වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය. වාතයේ තියෙන ගතිය, කම්පන චංචල සහ දරණ ගතිය. තේජෝ ධාතුවේ තියෙන උණුසුම සිසිලස. නමුත් අපි ඒකට දෙන නිදර්ශනය අල්ලාගෙන තේජෝ කියලා කියන්නේ ගින්දරටය, වතුර කියලා කියන්නේ මුහුදටය, වාතය කියලා කියන්නේ මේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වාතවලටය කියලා අරකට ධාතු ගුණ අමතක කරලා එවුවා මේ අන්ධ පෘථග්ජන භාවයෙන් අල්ලගත්තට පස්සේ අපි නිකා කාකොටා වැටෙන්න අපි නිකාට කුට්ටි කඩා ගන්න තෘෂ්ණා කරන්න මාන කරන්න දික්ටි ඇති කරන්න හේතු වෙනවා නමුත් ඒ පට වියාපෝතේජෝ ධාතු ගුණ වශයෙන් ගත්තොත් බුදුහාමුදුරුවෝ දකින්න ක්‍රමෙත් ඒකයි. රහතන් වහන්සේ දකින්න ක්‍රමෙත් ඒකයි. අපි දැකිය යුතු ක්‍රමයක් ඒකයි. ඉතින් අපි බණ භාවනාවක් කරනකොට හරි බණ භාවනා කරනකොට අන්ධ පෘථජනය ගන්නේ නැහැ. අන්ධ පෘථජනය කියලා කියන්නේ මේ එදිනෙදා මෙව්වට පහින්දින කඹුරන මුඩ ගහගෙන නටන ජනතාවට. එහෙම බනින්නත් වටින්නේ නැහැ ඒක අදකේ. මොකද හේතුව ඒ අමුඩ ගහන හම්බ කරන කට්ටිය තමයි අපිට කාණ්ඩ දෙන්නේ. ඒ මිනිස්සුගේ පටවි ධාතු හඳුනගන්න ගෝවිතම්පත් කියලා නැත්නම් අපටත් හුම්මතේ තමයි. නමුත් ඒ අය බලන බැල්මම විතරක් නෙවෙයි ඒ අය දෙන දානේ කාලා හැසිරෙන කල්යාණ පෘතජ්ජනියෝ කියලා කියන්න පුළුවන් යෝගාවචරයට අපි මේකෙන් ගන්න තියෙන පණිවිඩය ගන්න සූත්‍රයේ දෙවෙනි කොටසට යනකොට අපි කියනවා සංසන්දනයේ වශයෙන් මේ අන්ධ පෘතජ්ජනියත් සුතවතෝ ආර්ය ශාවකෝ කියන විදිහට කල්යාණ සත්පුරුෂයාත් සීක පුද්ගලයාත් මේ අන්ධ පුත්ජනයට සාපේක්ෂව බලාගෙන බලාගෙන ගියා. පට ව්‍යාපෝ තේජ වශයෙන් අපි සංසන්දනය කරන්න ගියා. ඊට පස්සේ මේ හතරම එකතු වෙච්චාම මේ පට ව්‍යාපෝ තේජෝ ආලෝකයට ප්‍රතික්‍රියා කරන ගතියක් තියෙනවා. පට ව්‍යාපෝ තේජෝ ආලෝකේ වැටිච්චාම පටවිය වෙනම විදිහට පරාවර්තනය කරනවා. තේජෝ ධාතුව වෙන විදිහට පරාවර්තනය කරනවා. වායෝ ධාතුව වෙන විදිහට පරාවර්තනය කරනවා. පඩවි ධාතුව වෙන විදිහකට. ඒ නිසා මේ ආලෝකයේ වැටිච්චාම ඒකට එක එක විදිහට විකෘත වීම ඇති වෙනවා පඩවි ආපෝතය කියන හතරට. නමුත් අභූත වෙච්ච තව ධාතු කොටසක් තියෙනවා ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ඒක වැටුනහම දිලිසෙන්නේ නැහැ. පරාවර්තනය කරන්නේ වට අපි ඩාර්ක් මැටර් කියලා මෑත කාලේදී නමක් දාලා තියෙන භෞතික විද්‍යාවේ. ඒ නිසා බුදුචානන්සාර හතරට භූත කියලා පෙන්නලා ඉංගියක් ඇති කරනවා අභූත කොටසකුත් තියෙනවා. ධාතු තියෙනවා ඇහැට පේන්නෙත් නැහැ ආලෝකයට පරාවර්තනය වෙන්නෙත් නැහැ මේ පේන ධාතු ටික පටවි ආපෝ තේජ වශයෙන් බොහෝම සුළු කොටසයි ඒ නොපෙනෙන කොටස අද්භූත කියන වචනේ පාවිච්චි කරනවා. අභූත කියන වචනේ පාවිච්චි. භූත කියලා කියන්නේ ප්‍රකාශයටපත් වෙච්ච. ඒ භූත කොටස් වෙන්නන්නේ භූත කියන එක පෙන්නලා. එතකොට පට ව්‍යාපෝ තේජ වායෝ භූත වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ අනෙකුත් ධාතු ලෝකේ පවතින බව ਸਰවචන්නාංශගේ දේශනාව හැටියට දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් පෙන්වනවා. දිව්‍ය කියලා જાතියක් ඉන්නෝ. ඒගොල්ලෝ රූප ලෝකේ ජීවත් වෙන්නේ. මේවා කාම ලෝකේ. පඨවි ආපතේජු කියන්නේ කාම ලෝකේ. භූත කොටස් ඇඟේ හැප්පෙනවා, පේනවා, ගහ බැන ගන්න පුළුවන්, පීයෙන් අනින්න පුළුවන්, බෙල්ල කපන්න පුළුවන්, ඔටුනු පලන් දාන්න පුළුවන්. නමුත් ඒ දේව බ්‍රහ්ම ප්‍රජාපති කියන ඒවා අద్භූතයි. පේන්නේ නමුත් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා අර පේන කොටස් විතරක් අදහන ඒකටම මැරිලා ඒකෙම හැප්පිලා ඒකෙම ජීවත් වෙන ජනතාව දිහා බලනකොට ඒක ගෙයි ගෙම්බෝ වගේ. එළියට ගිහිල්ලා නැති ලිඳ ඇතුලේ ඉඳ දන්නේ ටික අල්ලගෙන දඟලනවා. දැන් මෑත කාලේනකොට sannivedane වැඩි වුණා. චරිතල පහසුකම් වැඩිලා ගමන් බිමන් පහසු වුණා. මිනිස්සු දකින්නවා දැන් අනික් જાතින් ඉන්නවා. ඒගොල්ලෝ වෙනම දෙවි කොටසක් අදහනවා. ඒගොල්ලන්ට වෙනම ප්‍රතිව්‍යාපෝ තේජ වලට වෙනම හැඟීමක් තියෙනවා. අවකාශයේ තල හදාගෙන ඒගොල්ලෝ අජට අවකාශයේ ආනේ ජීවත් වෙනවා. ඒකට ඒගොල්ලන්ට වෙනම පොටු ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒ ප්‍රශ්නේ නැහැ. අජට අවකාශයේ ප්‍රශ්නේ. ආන්නේ වගේ යනකොට දැන් තේරෙන පටන් අරගත්තා මේ දේව බ්‍රහ්ම ප්‍රජාපති කියන එකත් එක්කම පාට ව්‍යාපෝ තේජොත් එක එක මිනිස්සු එක එක මත දරනවා. අපේ අම්මා අප්පච්චි දරන මතේම නෙවෙයි තියෙන්නේ. යනෝ බලනට ලෝකයා එක එකාට නියව ගන්න කොඩු මිලිස් කාපු රීලව් වගේ. මේ දන්න කොටස අඩු නිසා. දන්න කොටස බදා ගැනීම නිසා. ඒතකොට දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී වශයෙන් විස්තර කරනවා. ඊට පස්සේ අරූප ලෝක එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක විස්තර කරනවා. විස්තර කරනකොට අරිටත් වැඩිය සූක්ෂම රූප වලින් ජීවත් වෙන්නේ ඒ අයට මේ ලෝකේ ආවට පස්සේ මේ ලෝකේ බලන්න පුළුවන්. නමුත් මේ ලෝකේ ඉඳ කැමති නැහැ. හැබැයි මේ ලෝකෙට ඒ ලෝකෙ පෙන්නේ නැහැ. ඒක මහ පුදුම සම්බන්ධීකරණයක් තියෙන්නේ. අපිට භූමාට දෙවිවරු පෙන්නේ නැහැ. නමුත් භූමාට දෙයියන භූමාට දෙවියොත් පේනවා, මිනිස්සුත් පේනවා. ඊට පස්සේ ඊට උඩින් තියෙන දිවි ලෝකේ හතරවරන් දිවි හාමුදුරු ගොල්ලන්ට භූමාට දෙයියත් පේනවා, මිනිස්සුත් පේනවා, ඒ දේවලෝකෙත් පේනවා. නැමෙ අපට පේන්නේ ඊට පස්සේ තාවතින්ස යාම තුසිතාදී දිවි ලෝකට ඒ ඒ දිවි ලෝක සහ පල්ලෙහා පේන උඩ පේන්නේ. ඉතින් මනුස්ස ලෝකේ ඉන්න කට්ටිය දෙයයන්ට වඳින උඩ බලාගෙන. එයාට උඩ ඉන්නේ කියලා හිතාගෙන. එහෙම නැත්නම් මේ මොන මොනවා හරි හිතාගෙන ඉන්නේ. හිතාන වඳිනවා ඒ මොකද ඇද ඇදහිල්ලට. නමුත් ඒගොල්ලෝ පෙන්ලා දැකලා කතා කරනවා නෙවෙයි. ඊට පස්සේ ওই දේව බ්‍රහ්ම ප්‍රජාපති දේව ප්‍රජාපති බ්‍රහ්ම ගිහිල්ලා බ්‍රහ්ම දිවි ලෝක කියලා කියන්නේ රූප ධාන වශයෙන් මේ ලෝකේ ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය වශයෙන් උපයාගෙන ධානයෙන් පිරිහෙන්නේ නැතුව මේ පරිලෝක ගියොත් ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලබනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ගියාට පස්සේ ඒගොල්ලෝ මේ පල්ලෙහා බැලුවත් නැත්නම් මේ මනුස්ස ලෝකේ දිහා බැලුවත් ඒගොල්ලන්ගේ ධානය කැඩෙනවා. එනිසා ඒගොල්ලෝ බලන්න කැමති නැහැ. මොකද මේක ඉන්න කට්ටිය අසුචියේ දඟලන අසුචි පණුව වගේ වෙන්නේ පට වියාපෝ තේජෝ මත රාග ద్వේෂ මෝහ පහල කරගෙන තණ්හා මාන දිට්ටි පහල කරන ඒ මැත්තේ නැහිනවා. ඒ මැත්තේ යුද්ධ කරනවා. ඒ මැත්තේ පිරිමි ගෑනු බදාගෙන නටනවා. ආලිංගනය කරනවා. ඉතින් මේක දිහා බලනකොට මේ දිව්‍ය ලෝක මිනිස්සුන්ට ගව් ගානක් ඈත්‍යා මනුස්ස ලෝකෙට එන්න හිතෙන්නේ නැතිලු. මේකේ මර අසුචි වලට පොරකන බල්ලෝ වගේ මැරිච්ච බලකුණකට දඟන කබරයෝ වගේ පේන නිසා. ඉතින් ඒව අපිට පේන්නේ නැති වුණාට තියෙනවා කියලා ඇදහිල්ලක් තියෙනවා. ඒ වගේ ඒකට අභූතව තියෙන්නේ. මට ඕනම් ප්‍රකාශයටපත් වෙන්න පුළුවන්. ඒ දෙවියන්ට ඒ බ්‍රහ්මයන්ට ඒ ප්‍රජාපතියට අවශ්‍ය න දිවි ලෝකයට ඇවිල්ලා පෙනී හිටින්න පුළුවන්. ඒගොල්ලන් 이르දි තියෙනවා. නමුත් අපිට ඕන විදිහට ඒගොල්ලෝ බලන්න බෑ. ওই සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ওই ආලෝක යක්ෂයා ළඟ ඉඳලා බේරගත්ත ওই හත්තාලෝක කුමාරයා. පස්සේ හත්තාලෝක කුමාරයා තමන් රුචි දේවල් සංඝයාට දෙන්නන් අතර පළවෙනි තැන ලැබුවා උපාසක වශයෙන් ඉඳලා අභාව પ્રાપ્ત වුණා ඊට පස්සේ ගිහිල්ලා ඒ එතකොටම මාර්ගඵල ලැබලා හිටියේ දිවි ලෝකෙ ඉපදිලා පස්සේ දවසක සර්වචන්ස ළඟට ඇවිල්ලා ස්තුති කරනවා හත්තාලෝක යක්ෂාගිමුත් බේරගත්තා ඊට පස්සේ ධර්මයක් කියලා දුන්නා ඊට පස්සේ ආ සියලු තමන් ළඟ තියෙන තමන් කැමැතිම දේ සංඝයාට දීමේ පුරුද්දක් ඇති කරගෙන හිටියා ඒකෙන් එයාට ගොඩක් විමානික දෙවියෙක් බවටපත් වෙන්න පුළුවන් වුණා මාර්ගඵල ලැබුවා. පස්සේ ඇවිල්ලා සරුවචනාංශ ඉස්සරහා ඉනකොට යාගේ සූක්ෂම ශරීරයෙන් යාට හිටගෙන ඉන්න බෑ. මෙහෙම වැක් කරනවා. හරියට උණු වෙච්ච තාර ටිකක් වගේ තාර බැලලක හයි වෙච්චාම කෙලින් හිටවන්න පුළුවන්. තාර උණු කෙරුවොත් හිටවන්න බෑ. ඒතර සරුවචනාංශ කියනවා මේ මේ හත්තාලවක දේවයා දේව පුත්‍රයාට ගොරෝසු ශරීරයක් මව ගන්නයි කියලා. Tamanට ඕන විදිහට හිටගෙන ඉන්න පුළුවන් ඒක. Tamanට ඕන විදිහට ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ කටියට පුළුවන්කම තියෙනවා භූත තත්ත්වයටපත් වෙන්න. නමුත් අපිට ඕන විදිහට ඒක කරන්න බෑ. මොකද අපි පට ව්‍යාපෘතේජ විතරයි පිළිගන්නේ. අනිත් දේවල් පිළිගන්නේ ඒකට නියව නියව රණ්ඩු කර කර සරුවල් කර කර ඉනවා. ඉතින් ඒක මේ කතාවට අදාළ නෑ. නමුත් අපි දැනගැනීම සඳහා කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ ආබස්සරාදී වේහප්පලාදී අභිභූ ආදී ඒ දිවි ලෝකේ කියලා කියන්නේ මෙලෝ වශයෙන් ධ්‍යාන ලැබනකොට ඒ ඒ ධ්‍යානවලදී ලැබෙන චිත්ත tattwe අනුව හිතා ගන්න පුළුවන්. ඒ චිත්ත tattwe වෙනකොට මොනව කල්පනා කරුවොත් ධ්‍යාන කැඩෙනවා. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒකට ඒ ධ්‍යානයේම වශීකරණ එකේ හිටියොත් පේනවා මේ ලෝකේ හිටියට මේ ලෝකයෙන් හිතින් මෑත් කරගෙන ඉන්න පුළුවන්. යම් විදිහකින් මේකෙන් මැරලා ගිහිල්ලා මැරලා ගිහිල්ලා කියන්නේ නැහැ. ඉතින් දිව්‍යාන් ලැබුවට පස්සේ අභාවයක් પ્રાપ્ત වෙනවානේ කියන්නේ කාලක්‍රියා කරනවා. ඊට පස්සේ ගිහිල්ලා උපදිනවා ඒ අදාළ දිවි ලෝකේ. ඒ දිවි ලෝකේ ඉන්නකොටත් මේ පැත්ත බලන්නෙත් නැහැ. මොකද මේ තරමටම හිත කෙලසිලා තියෙනවා. ඒ තරමටම සමාජය කෙලසිලා තියෙනවා. ඒ තරමටම පරිසරය කෙලසිලා තියෙනවා. ඒ තරමටම පෘථුවිය රත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ පැත්ත බලන්නේ බලන බුදු කෙනෙක් උපදින දවසක. ඒ වගේ යම් කිසි කෙනෙක් අර පිටිමැස්මෙන් කටයුතු කරනකොට අල්පේච්ඡව කටයුතු කරනකොට එහෙම නැත්නම් අධිකම අල්පේච්ඡතාවයේ තියෙනකොට කොච්චර දේවල් දැනගත්තත් බොහොම අහිංසකව ජීවත් වෙනවා දකිනකොට ඉඳපුකාන් දෙවිගොල්ල බලනවලු මේක දිහා බොහොම සතුටින් මේ ලෝකේ නැති ಗುಣ කියාපාන මේ අමන පිරිස අතර සියලු ಗುಣ වඩාගත් කෙනෙක් බොහෝම නිහතමානීව ඉන්නවා දකින්නකොට පාංශු කුල සිවුරක් ගන්නවා දකින්නකොට පින්ඳ පාතකින් යැපෙනවා දකින්නකොට දෙන තැනක ජීවත් වෙනවා දකින්නකොට අහිංසක ජීවිතය ගත කරනකොට පුදුම සතුටක් ඇති වෙනවා. ඒ නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කරනවා තේ සත්‍ති සත්තා දේවා බ්‍රහ්මා උලාරා තම්මා වේමානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ ගන්හති පංශකූලං කීනාසෝ ගන්නති පංශකූලං දෙවරු ඒ වගේ බ්‍රහ්මරු ගොල්ල 700ක් තම තමන්ගේ විමාන වලින් ඉරට ඇවිල්ලා මහ පොළොව දකින්නකොට දැකලු නීල කියන මහරහතන් වහන්සේ සියලු පහසුකම් තියේදී මිනිහක් කොතලා තියුණු රෙදි කෑල්ලක් අරගන්නවා මිනිහ තියෙන මේ පණුව ගතලා දාලා පාංශු කූලයක් ගන්න. ඒතරේ බ්‍රහ්මවරු කල්පනා කරන මේ තරම්ම ඇඳුම් වලට නටන ලෝකේ රෙද්ද උස්සලා පෙන්නන ලෝකේ Tamange විලි වහ ගන්න ඇඳුම් සිවුරු දෙද්දී සොහොන් කොටකට ගිහිල්ලා මිනියක් වල්ලා තිබුණේ මිනිය විසි කරලා පණුව ගසලා දාලා මේ සිවුර ගන්න හාමුදුරුවෝ දකින්නකොට හිතනවලු බලන්න වටිනවයි කියලා. ඊට පස්සේ සිවුර ගිහිල්ලා වතුරේ බැඳලා දවස් හතක් තියලා ගිනල්ල කඩ කපල නූල් කපල මහල මහල අඳිනකොට එක එක වතාවට නීලං නමත් සම්ති සිවුර ගන්නති පංශකූලං දයිහති පංශකූලං රජ්‍යති පංශකූලං වර්ණ ගන්නකොට හැම එකක්ම බලනවලු එතකොට ඒ ඇත්තට මේක දකින්න පුළුවන් නමුත් අපිට ඒ ඇත්ත දකින්න බෑ ඒත් ඒ ඇත්තන්න මේ අන්ධ පුතඥය දකින්න ඕනකමකුත් නැහැ ඒ තරම්ම රණ්ඩු කරනවා. ඒ තරම්ම මේ දන්න පුංචි ටිකට භූත වෙච්ච පුංචි ටික අල්ලගෙන නටනවා. ඉතින් බුදුජානක මේ විදිහට පෙන්නගෙන ගිහිල්ලා සුභකින්නක වේයප්පල අභිභූවාදී දිවි ලෝක පෙන්වන හැටි උඟ දෙනෙක් ඒක මේ ලෝකෙට උඩින් තියෙන එකක් ලෝකෙට යටින් තියෙන එකක් මෙච්චර ඈතින් තියෙන එකක් කියලා නස්තත්ත්ව විද්‍යාවක් අඳුන්ලා දීලා තියෙනවා බුද්ධ නමුත් ඒ අර ඉස්කෝලේ කළු ලෑල්ලේ ක්‍රමයට ඉගෙන ගත්ත මොට්ට වෙච්ච මොළ වලට කරන කතා මේවා චිත්ත tattwa. මේ චිත්ත tattwaට දෙදී Tamanට හිතන්න පුළුවන් හිතේ මෙච්චර කෙලෙස් අයින් වෙනකොට මෙන්න මේ තලයේ හිටින් ඊට වැඩි පල්ලයට යන්න බෑ. ඊට වැඩි කෙලෙස් අයින් වෙනකොට තව ඉහළ තත්යකට යනවා. ඒකට සාපේක්ෂව බාහිරෙත් දේව ලෝක තියෙනවා බ්‍රහ්ම ලෝක තියෙනවායි කියලා. ඉතින් අපි අපේ ওই පොත්පත් දිගහැරලා බැලුවොත් ඒ දිවි ලෝකෙට කොච්චර දුරද කොච්චර දිවියෝ ඉන්නවද කොච්චර ආවුස තියනවද කියලා විස්තර වශයෙන් ලියලා තියෙනවා. ඒක පිළිබඳව සෑහෙන සාධාරණ සැකයක් තියෙනවා බටහිර මේ ඇත්තට සමහර බටහිර ඇත්තෝ ඇත්තට මේව බිලි ගන්න කතියකුත් තියෙනවා. මේ චිත්ත tattweට රූපඩ රූපකමවලා තියෙනවා. දිවි ලෝක මෙච්චර උසයි මෙච්චර දිගයි මෙච්චර පල්ලයි මෙච්චර ආවුස තියෙනවා කියලා. ඉතින් ඒ අනුව හිතාගෙන ඉන්නවා. කියන්න තියෙන්නේ කෙලෙසක් නම් ආවුස වැඩියි. එච්චරයි. මේකෙම කෙලස් වෙන්න නම් අඩියම නම් ජීවත් වෙන්නේ කා කොටා වැටගෙන අහිනවා. කෙලස් අඩු වෙන්න අඩු වෙන්න බොහෝම පහසු ඝර්ෂණයේ අඩු තැනක ජීවත් වෙනකොට ආවුස වැඩි. ඒක හරියට කියනවා නම් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එළවලු කුණු වෙනව අඩුයි. ඩීප් ෆ්‍රීසර් එකට දැම්මට පස්සේ ඊටත් වැඩිය කුණු වෙනව අඩුයි. ඊටත් වැඩිය හොඳ තද උස් සීතලට දැම්මත් කුණු වෙන්නේ නැහැ. එයාගේ ජීවිතය නතර වෙනවා ඕනේ කාලයක් තියන්න පුළුවන්. ඒ නිසා ඔය අයිස් කුට්ටියට අදිසියවත් මැරිච්ච මිනිස්සු එහෙම මමිෆයි වෙලා තියෙනවා දැන් අවුරුදු 10 ගානට පස්සේ ගන්නකොටත් ඒක ඇතුලේ එහෙම ඇම්බර් එක වගේ හිර වෙලා හිටිනවා මොකක්වත් වෙන්නේ ඊට පස්සේ ඒ වගේ අපේ හිත සීතල වෙන්න සීතල වෙන්න කෙලස් අඩු වෙන්න අඩු වෙන්න දීර්ඝායස වෙනවා එතරම් මිනිසුත් එක්ක රණ්ඩු කරන්න නියව ගන්න රිලව් වගේ තද වෙලා නටන්න ඕන කමක් නැහැ මේකෙන් පේනවා මේ රූපයට තද ලෙස බැඳුනොත් මන්දායිෂ්ක වෙනවා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරනවා. අනික් රූපත් එක්ක ගහ ගන්නවා. මේ ගති තේරුම් අරගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අබ්බදම මූලපරියාය දිගේ ගිහිල්ලා අපි මේ දන්න සාමාන්‍ය පේන කොටසේ විචල්්‍ය දැක්කොත් වෙනස දැක්කොත් විපරිණාමය දැක්කොත් ඒ විපරිණාමයේ වෙනස් වීම නිසා අපට සුදුසු සමතුලිතයක් ලබා ගන්න ඉඩ තියෙනවා එකක්ම අල්ලගෙන ඉන්න මැට් එකට වැඩිය. නිසා වෙනස් වීම දකින්නකොට හොඳ මනසින් බලන්න හිටියොත් මේ වෙනස් වීම ස්වභාවයෙන් සිද්ධ වෙන එකක්. ඒකේ මෙන්න මේ හරිය පහසුයි. මේ හරිය අපහසුයි. තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ඔය පහසු ශේෂ්ත්‍රේ ජීවත් වෙලා ඒ තමන්ගේ ශරීරයට මෛත්‍රී කරන්න ජීවිතයට මෛත්‍රී කරන්න. එතකොට ඒ කෙනාට පටපියාපෝ තේජෝ වායු ක්‍රමයට ගිහිලා භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම, සුභකින්නක වේහප්පල අබිබූ ආදි වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිතේ කෙලෙස් අඩු තත්ත්වවලට යෑම බුදුහාමුදුරෙන් ඉස්සෙල්ලා නැත්නම් බුදුහාමුදුර ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න ඉස්සෙල්ලා තිබිලා තියෙනවා. කොච්චරද කියනවනම් මේ නීව සංඥා නා සංඥායතනය දක්වම ඒ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා අරගෙන තිබුණා. ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ලෝකෙත් එක්ක හිටියෝ කවදාකවත් මේ ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බෑ. මොකද ලෝකය කියලා කියන්නේ ලෝකයක් කෙලෙසෙනවා. ලෝකේ තියෙන මේ පටවියාපෝ තේජෝ අල්ලගෙන නටන එක. ඉතින් ඒ කෙනාට මේ පටවියාපෝ තේජෝ වල උච්චාවච භාව බලලා ඒකේ අඩු අඩු තත්වලට අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන යනකොට තමයි තේරෙනවා දීර්ඝායුෂ වෙන්න පුළුවන්. ඒකේ ඉහළට යන්න යන්න නිතරම ජයක් තියෙන. මේ පල්ලෙහා තමයි කුලල් කා ගැනීම තියෙන්නේ. ඉහළ නෑ මේ රණ්ඩු අතාරපු කට්ටිය තමයි ඉහළට යන්නේ. ඉතින් ඉහළට ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ ලෝකේ කවදාකවත් මෙහෙ ඉඳගෙන අත්විඳින්න බෑ. ඒක මේ දවසේ මාතුකාව යන්නේ ඉස්සෙල්ලා මේ කතාවත් කියනවනම් ඒ පොට්ටපාද සූත්‍රයේදී චිත්තහත් සාරිපුත්‍ර සඳහන් කරලා තියෙනවා. සාංශෝ අත්බාව තුනක් මනසෙකට ගන්න පුළුවන්. ඕලාරික අත්පටිලාභයේ කබලින්කාර ආහාර කන මේ ගොරෝසු ආහාරය. ශරීරෙ මේ කැම බීම කාලා වඩන මේ ශරීරය ආහාරය ඒකට කියන ඕලාරික අත්පටිලාභය. අපි කියන්නේ ඇත්ත කියලා. ඒ තැනැත්ත අර ඇත්තා මේ ඇත්ත කියලා කියන්නේ අපි අඳුරන්නේ මිනිස්සේ කය පෙන්නලා තමයි. අඳුරා ගැනීම කරන්නේ මූණත් ආඩිය ෆොටෝ එකක් ගහලා ඩෙන්ටි කාඩ් එකට දෙනවා. ඒ නැත්නම් මරණ රෝග ප්‍රතිරිම්බයක්ම අවලා තියාගන්න මේ තමයි මිනිස්සයා කියලා. ඉතරයි අපි දන්නේ. එනිසා රූපෙත් එක්ක තමයි ඒ සෙල්ලම යන්නේ. ඒකට කියනවා ඕලාරික අත්පටිලාභේ. ඕලාරික අත්පටිලාභයට ප්‍රේම කරන කිසිම කෙනෙකුට ඒ රූපී අත්පටිලාභයකට යන්න බෑ. මේ කයට ආශ කරන කවදාකවත් කෙනෙකුට රූප ධානයක් ලබන්න බෑ. රූප ධානයක් ලබන්න මේක අයින් කරන්න. මේක අබිනිෂ්ක්‍මණය කරන්න මේක අතහරින්න ඕන. අතහැරියට පස්සේ තමයි පට මේ කාමච්ඡන්ද වශයෙන් හෝ ලෝකයේ පිළිබඳ හැඟීමක් තියෙනවනම් ව්‍යාපාද වශයෙන් හෝ ලෝකයේත් එක්ක ගැටීමක් තියෙනවනම් නිදිමත තියෙනවනම් අතීත අනාගතයේ ඉන්නවනම් සැක කරන කෙනෙකුට ධ්‍යාන ලබන්න බෑ. රූප ධ්‍යානෙට යන්න බෑ. රූප ධ්‍යානෙට ගිය කෙනාට මේ ලෝකේ අත ගන්න බෑ. ගියොත් ධානය කැඩෙනවා. ඒ නිසා චිත්තාත්ථ සාරිපුත්ත ආත්ථ සාරිපුත්ත කියලා කියන්නේ එතන බුදුරජාණන්සේ කියනවා ඊගාට ඒ රූපී අත්පටිලාභයට ගියොත් ඒක මනෝමයං අහීනින්ද්‍රියං සබ්බංග පච්චංග සමන්නාගී. තමන් ඇස් දෙක වහිනකොට තේරෙනවා මෙතන කය තියෙනවයි කියලා. හැබැයි ඉඳපුවන් කොටස් නැති වෙනවා, කම්පන වෙනවා, චංචල වෙනවා, වර එක කය තියෙන බව තේරෙනවා, වයක නැති බව තේරෙනවා. එතකොට තමන්ගේ හිත අර අරමුණේම රූප අරමුණේම තියෙනවනම් ඒ කෙනාට මේ එදිනදා ගෑණිගේ දරුවන්ගේ තොරතුරු, අලියන්ගේ අස්සයන්ගේ තොරතුරු රත්තරන් මිනිමුතු කල්පනා කරන්න බෑ. කල්පනා කරුවොත් මේකට යන්න බෑ. එතකොට තේරෙනවා මේ අරූපී රූපී ලෝකයට ගියොත් මේ ඕලාරිකත්ත ප්‍රතිලාභේ ඉඳගෙන ඒකට යන්න බෑ ඒකට ගියොත් මේකට එන්න බෑ මේකේ ඉඳගෙන භාවනා ක්‍රමයකින් ප්‍රතිපත්තියකින් අතෙන්ට යන්න පුළුවන් ඒක උප්පත්තියේම අපිට තියෙන වරයක්. ඊට පස්සේ යන්න පුළුවන් සංඥාමය ලෝකෙට. ඒක අරිටත් වැඩිය අරූපී ලෝකයක්. ඒක සංඥාමයයි. ඒකේ තියෙන්නේ දැනීමක් පමණයි. එතකොට යාට කාම ලෝකයේ ගානිත් එක බුදා ගන්න බුදියන්නත් බෑ. රූප ධානයේ ඉන්නත් බෑ. අරූප ධානයේ යන්න පුළුවන්. එතකොට මේ දෙක අල්ලන්න බෑ. මේ දෙකේ කොතනරි ඉන්නවා නම් අල්ලගෙන අරූප ධානයට යන්නත් බෑ. ඒ නිසා එකින් එකට එකින් එකට වෙනස් ඇතුලෙන් ඇතුලට කොපු තුනක් ඇතුලේ දාලා තියෙන එකක් වගේ අපිට යන්න පුළුවන් තත්ත්ව තුනක් තියෙනවා. ඉතින් අපි මැරෙනකම්ම ජීවත් වෙන්නේ අන්ධ පුතත්ජනයාට පල්ලෙහාම ඕලාරික අත්පත්ලාභය තමයි. ඒකත් ප්‍රතිලාභයක්. ඒකත් මනුස්සකමක්, ඒකත් පෙරකල පිනක්. නමුත් මේ මිනිස්සයා දන්නේ මට ඕනේ නම් රූපී අත්බලෝපාටලාවට යන්න පුළුවන් නැත්නම් අරූපී අත්පටලාවට යන්න පුළුවන් ඒකට ගියාට පස්සේ දිවි ලෝකේ කියන්නේ මොනවද බ්‍රහ්ම ලෝක කියන්නේ කොහොමද කියලා දල සංඥාවක් ගන්න පුළුවන් ඒක තමයි අපි සමත භාවනාව වශයෙන් උගන්වන උගන්ලා තියෙන තේරවාදේ මේ මේකට ගියාම රූප ධානය කියලා මේක අරූප ධානය කියලා ඒ අරූප ධානය වලට ගියාට පස්සේ යා අර රූපේ ගෙවන් කිරීමෙන්මයි එතෙන්ට යන්නේ. ආපව රූපෙට ගිහම මේක නැති වෙනවා. ඒක හරියට කියනනම් ඔපරේෂන් තියටර් එකට ගත්තට පස්සේ ඒ මනස ටෙලි කියලා තේ එකක් බීලා එන්න, ස්පිරිට්ටුවක් බීලා එන්න, තේ එක ඇසි කියලා කරන්න දෙන්නේ ඒකේ ගන්නෙ සුද්ධ කරලා ආයෙ එළියට යන්න බෑ. වැඩි ඉවර කළා තමයි එළියට දාන්නේ. ඊට දැමරතේ ආයෙත් ගන්න ආයෙ සුද්ධ කරන්න. අන්න ඒ වගේ භාවනාවකදී අපේ හිත නිතරම සතිය පිහිටනවා නම් අරමුණේම ඒකට අපි කියනවා රූප ධානා මට්ටම කියලා. ඒ මට්ටමට ගියාට පස්සේ තමන්ට තේනවා <clears throat> පිටි මොන කරදරයක් ආවත් අර ධ්‍යානෙ කැඩෙනවා. හිත විසිරෙනවා. ආයතර ප්‍රයත්නකට පස්සේ යන්න පුළුවන්. නමුත් ඒක අලුතෙන් එන එකක් නෙවෙයි අපේ හිපත්තියම ලබන ආශිර්වාදයක්. නමුත් 100න් කී දෙනාද රූප ධානය කියලා જાතියක් තියෙනවා භාවනා කරන්න ඕන අපි භාවනා කරනවා කරලා හරියන්නේ කීයෙන් කී දෙනාද කියලා බැලුවොත් ඒ මිනිස්සෙින්ද විතරයි මිනිස්යා දිහා මේ කාම ලෝකේ වැටලා ගත කරන මිනිස්සයා රූප ලෝකයකට සාපේක්ෂව මේ මිනිස්සයා කොඩු මිනිස් කාපු රිලව් වගේ නියව ගන්නමින් රණ්ඩු සරුවල් කරමින් ජීවත් වෙන හැටි දකින්න පුළුවන්. ඒ මනුස්සයට විතරයිලු පුළුවන් වෙන්නේ මනුස්ස ලෝකේ මනුස්සයන්ගේ රණ්ඩුවකට විනිශ්චයක් දෙන්න. මොකද එයා පැත්තකටලානේ බලන්නේ. ඒ මට්ටමට ගියේ නැති මොකා මොන විනිශ්චයක් ගත්තත් අමනයි. එයා පක්ෂයක් කරගන්න තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් අපේ අග්‍ර විනිශ්චකාර পদවිය දෙන්න පළවෙනි ධ්‍යානෙවත් ලබන්න ඕනේ කියලා විවස්ථාවක් හදාගන්න. අපිට තේරෙවි විවස්ථා හදපු දාලකා දාකත් එක එක සුදුසුකම් ලැබලා නැහැ කියලා. ඊගා ප්‍රශ්නයක් එහෙම ධ්‍යාන ලැබු කෙනෙක් કોઈ නිලිය ගන්න කැමති නැහැ. මේක මේ රටේ ඉන්න හරියක් ඔක්කොම කුණු හර පහගෙන ඉන්න බෑ රෝඩ බෙන්ච් එකට ඉලා වාඩි වෙලා. මේ සහෝදරව ගහ ගන්නවා මරා ගන්නවා ඊඩමට කේටොපට බූදලේට මේ හරියට මේක අරගෙන යන්න හදනවා. ඊට පස්සේ අරූප ධානයකට ගිය කෙනෙක්. රූප ධාන මට්ටමත් වෙන්නේ මොන්ටිසෝරි පන්තියක් වගේ. අරූප මට්ටමට යන්න පුළුවන් ගියාට පස්සේ ඒකට පේන්න පටන් ගන්නවා අරූප ධානය අපි ලබන්නේ රූපයට සාපේක්ෂව. උදාහරණයක් වශයෙන් කියනවා අද එන මාතෘකාවට ගත්තොත් ආකාසානං ඡායතන කියලා කියන්නේ බලන මූල කර්මස්ථානයේ හෝ මූල කර්මස්ථානට බාධා කරන ඕනම රූපයක් දිහා බලලා ඒක ගෙවන් වෙන පැත්ත බැලුවට පස්සේ ඌව මතුවෙන දේ ඉබේම ගෙවෙනවා. වෙනම ධ්‍යාන කරන්න ඕනේ නැහැ. අතුනට ආයෙත් මූල කර්මස්ථානේ වුණත් මතුවෙනවා. ඒක දිහා දැනගෙන බලන ඉන්නකොට විශේෂම ආකාසානං ඡායතනේ වශී කරගත්ත එක්කනට පේනවා ඌව එන්නේ යණ්ඩයි. හැප්පුණොත් විතරක් නතර වෙනවා. ඒවත් එක රාග ද්වේෂ කෙරුවොත් නතර වෙනවා. නැත්තම් ඌව යනවා. ඉතින් ඒ නිසා මේ යම් කිසි දෙයක හට ගන්නකොටම ඒ ලකුණ හරිසියුම් ඊට පස්සේ ආ ගොරෝසු වෙලා උපාදේ පෙන්ලා ඊගාට තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤාතික පෙරලිමේ පෙරලිමේ යන වෙලාව තමයි අපි රූපේ පවතින කාලය කියලා දකින්නේ. ඒක රූපෙදියා බලන්න තරම්වත් ඉන්නේ නැහැ. නිමිත්තක් ගන්න තරම්වත් ඉන්නේ නැහැ. ඒක නිසා අපි යමක නිමිත්තක් ගත්තයි කියලා කිව්වොත් නිමිත්ත ගණ්ඩ රූපයක් හේතු වුණාට ගත්ත නිමිත්ත අරූපයක්. ඒක පිළිබඳ සංඥාවක් විතරයි. අපි මේ ලෝකේ මේ ආවල් දේ දැක්කා කියලා කතා කරන්නේ දැක්ක දේ සංඥාව ගැන විතරයි. දැක්ක දෙයක් හිම නම් කර කර උපැන්න සාතික ලීලියා ෆොටෝ ගන්න තරම් කාලයක් ඉතුරු වෙන්නේ ඒ දේ ආධුනික යෝගාවචරයට තේරුම් ගන්න බෑ. එයා හිතන්නේ ආනාපානෙ තියෙනවා. මේ ඉස්සල තිබිච්ච හුස්මයි දැන් ආයෙන්නේ. ඊගාවෙකමයි ඊගා වෙන්නේ. ඒක වෙනස් වෙච්ච ගමන් එයා කලබල වෙනවා. නමුත් ඉස්සලා හුස්ම ගියා. ආයේ නෑ වෙන හුස්මක් එන්නේ. ඒකට සූදානම් වෙන්න නම් මේ අනිත්‍යත්වයේ තේරුම් ගන්න කල්පනා කරුවොත් පේනවා ඒක කොයි ආකාරයෙන් ආවත් කොයි සටහනෙන් ආවත් කොයි ස්වභාව ලක්ෂණෙන් ආවත් ඒවට පොදු ලකුණ තමයි ඒක නැති වෙන සුළු. ඉතින් අද කමඨාන් සුද්ධ කොටේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මූල කර්මස්ථානයේ නැතිවීම පිළිබඳව විශාල චෝදනා. ඒ මොකද මූල කර්මස්ථානයේ හෝ අල්ලගෙන ජීවත් වෙන්න හදනවා. ඒ ආධුනිකයාගේ හැටි. ඉතින් ඒක අල්ලගන්න එක හොඳයි කියලා වගේ තමයි කතාව යන්නේ. හරියට මොන්ටිසෝරි පන්තියට ගියාට පස්සේ අපි අයන්න ඉගෙන ගන්න හදනවා. ඉතින් අයන්නේ මේ වෙලාවේදී අංග ප්‍රත්‍යංග සියල්ල සහිතවනේ ලියන්නේ. නමුත් ෂෝට් හෑන්ඩ් වල අයන්න ලියනකොට නිකන් අකු ඉරක් අඳ ගන්නවා විතරනේ කරන්නේ. ඉතින් අර හෝඩියේ පන්තියේදී ඉරක් ඇඳලා අයන්න ගන්න බෑ. ඒ ඔක්කොම ඒකේ පෙත්ත ලියලා ඔක්කොම ලකුණු ටික තියෙනවා. එහෙම කළා තමයි ආයන්න අඳුර ගන්න. නමුත් නිතර නිතර පාවිච්චි කරනකොට අපි ආයන්න කියලා පොඩි සටහනක් දාගන්න එක විතරයි කරන්නේ. ඒකට ආයන්න සංඥාවක් විතරයි. අම්මා කියනකොට ආයන්න තියෙනවා. එච්චර කැපිපෙන චරිතයක් නෑ ආයන්නට. රූපේ දකින්නකොට අම්මගේ සංඥාව ඇවිල්ලි ඉවරයි අපිට. අපි ඊට පස්සේ කතා කරන්නේ අපි ආයන්නල් මායන මායන කියනකොට අපිට එන අම්මා සංඥාවත් එක තමයි කටයුතු කරන්නේ. ඒකේ ආයන්නට තියෙන තැන බොහෝම පුංචි තැන. හොඩිය බන්තියේ අයන් ඉගෙන ගන්නවා කියන්නේ මහා ලොකු දෙයක්. ඒ වගේ තමයි අපි රූපය අල්ලගෙන රූපය හැඩ සටහන් ආකාර පඤ්ඤා සටහන් ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන මේවා කරගෙන කරගෙන බොහෝ රූප ආමූල කර්මස්ථානයේ බාධා කර්මස්ථාන ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට දැකලා දැකලා දැකලා දැකලා දැකලා බලනකොට දවසක ඊ타ත්ම නිහතමානීව තේරුම් ගන්නවා රූපේ මේ රූපන ගතිය හැඩතල බලන්න තරම්වත් ඉන්නේ නැතිලා අපේ සංසාරේ තියෙන්නේ මේකේ මතුවෙන පැත්ත බලන එක විතරයි. සම්මුතිය දකින තාක්කල් සංසාරේ. බුදුජානනාංශ කියන ওই සමුදයත් එක්කම වය වැයවීම ක්ෂයවීම කියන එකක් තියෙනවා. ඒක දකින්නකොට මිනිස්සු කීර් ගැහෙනවා. හීතල වෙනවා. බය වෙනවා. සහල වෙනවා. යකා ගැහුවා වගේ නටනවා. ඒ මොකද ඒක මරණයේ වශයෙන් දකින්න. ඒක අභාවයේ වශයෙන් දකින්න කැමති නෑ දකින්න. ඉතින් බුදුරජාණන් කියනවා මුල මැද අග පුළුවන් නම් සමසේ බලන්න කියලා. ඉතින් මේ යෝගාවචරය සාදරයෙන් බැලුවට යාට යම් දවසක ඒකේ වැය වෙන පැත්ත දැක්කට පස්සේ ක්ෂය වෙන පැත්ත දැක්කට පස්සේ පේන්නේ අම්මා මැරෙනවා, දරුවා මැරෙනවා, රට නැති වෙනවා, අරක විනාශ වෙනවා, මේක විනාශ වෙනවා කියලා දැකලා ඉතින් හුස්ම ගන්න බැරි වෙනවා নানা ආකාර ලෙඩ. ඒ මොකද මේ වැය වීම දකින්න කැමති නැහැ. ඉතින් මේ වැය වීම අවසානයේ තමයි ආකාසානං ඡායතනෙ තියෙන්නේ. ඒකට උදාහරණයක් වශයෙන් දෙනවා අටුවාචාරින් වංශලා ඒක ආගමන රූපයක තේරුම් අරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳ ගාන්ටාර ලෝකයෙන් හදව පාත්‍රයක් හරි ගාන්ටාරයක් හරි සීනුවක් අරගෙන ඒකට ගහන්නේ කියලා කියනවා. ගහපුවාම නිකුත් වෙන සත්‍ය ඉවර වෙන කම්ම අහගෙන ඉන්න කියලා. කොච්චර දුරට අහන්න පුළුවන්ද ඒ තරමට භාවනා දියුණුවා. පොඩ්ඩක් නැති වෙනකොට වෙන සද්දයන්නේ සමට අහගෙන ඉන්න බැරි වුණා. මෙතන මේ වැඩේ කරන්න බෑ කියනවනම් එයාට අර එක එක අරමුණක් දිගේ ගෙවීම බලන්න දන්නේ නැහැ. ඉතින් ගෙවීම වල ඉවරනාට පස්සේ මොකද්ද වෙන්නේ? අහනව ඇහෙන්නේ නැහැ. කන යදාගෙන අහගෙන ඉන්න කන රුකුල් දෙකන ඇහෙන්නේ ඔන්න අහනවා සහ ඇහෙනවා අතර වෙනස තේරුම් ගන්න වෙලා අසමින් ඉන්නව ඇහෙන්නේ යෝගෙන් රූපය දිහා බලනකොට රූපේ කිවෙනවා තාම බලාගෙන ඉන්නව පේන්නේ ඒ වගේම කයට දැනෙනවා වේදනාවක් කාට දැන උණුසුම සිසිලා. අපි අරමුණු කරන බලාගෙන ඒක සම්පූර්ණ ගෙවිලා යනවා දැන් දැනගන්න උත්සාහ කරනවා දැනෙන්නේ. එතන මනසේ ඉන්න හිතවිල්ල. හිතවිල්ල තියෙනකන් ඉඟ රාගද, ద్వේෂද, මෝහද, ගොරෝසුද, සියුම්ද, මනාපද, අමනාපද තියෙන හිතවිල්ල නැති වුණාට පස්සේ හිතවිල්ල දැනගන්න උත්සාහ කරනවා දැනෙන්නේ නැහැ. මෙතන මොකද්ද අවකාශයක් ඉතුරු වෙන්නේ. අහගෙන ඉන්න ඇහෙන දෙයක් නැහැ. දැනගන්න උත්සාහ කරනවා දැනෙන දෙයක් නැහැ. බලාගෙන ඉන්නවා පේන දෙයක් නැහැ. මනසෙත් තියෙන සෙල්ලම් ගියාට පස්සේ පිටියේ ගියලනටලා පිටිය උනාට පස්සේ බලාගෙනකොට දැනගන්න උත්සාහ කරාට හිස්තනක් හම්බ වෙනවා. ඉතින් මේක ඉතාමත් අභාග්‍ය සම්බන්ධ භයානක එහෙ නැත්නම් හීන්දාඩිය දන්න දනවන දෙයක් මේ කයට සහ ජීවිතයට ආස කරන මනුෂයාට. ඉතින් බුදුරජාණන්සේ මේ පණිවිඩය දෙනවා. මොනවා හරි අරමුණක් අරගෙන හොඳටම යාලු කරගෙන ඒක මතුවෙන පැත්ත බලනකොට මේ හරි සතුටෙන් කියනවා අද්දනම් භාවනාව හරි අද්දනම් පැයකමාරක් ඉන්න පුළුවන් අද්දනම් ප්‍රීතිය බලනවා අද්දනම් අරමුණත් එක්ක හිටියා කියලා ලස්සන කතන්දර ගොතනවා. මේකෙන් තමයි මාතුක හඳුල්ලා දෙන්න සුබුදුරයන්ස කියනවා. හොඳයි හොඳයි දැන් බොහොම හොඳයි බබා. ඕකම බලන ඉඳලා ඉවර වෙනකම් බලන්න ඕන්න මේකේ ගෙවින් යන වෙනකොට මෙන්න හීන් දාඩි දානවා මෙන්න ඇඟ නලියන්න ගන්නවා මෙන්න ඇහැ කහනවා මෙන්න නලියනවා එතකොට අයිල කියන බුදුන් මේ මොන විදිහින්වත් කරන්න බෑ නැගිටලා යනවා දන්නේ කලබල වෙනවා බය වෙනවා මොකද යා හිතුවේ හැමදාම සමුදේ පෙන්න පෙන්න බුදුහාමුදුරුවොත් මේ මොන්ටිසෝරි පන්ති උගන්වන්න ඉදී කියලා. නමුත් අරමුණක් දැකලා සමුදය හරහා අරමුණ යාලු වෙලා ඒ රූපේ මත සතිය පිහිටුවගෙන ඉඳලා චිත්තක්ෂණයක්වත් යන්නේ ඒ අරමුණේ ගෙවීම දකින්නේ. නැත් යෝග ආචරයට රිට්‍රීට් හතරක් පහක් කරන්න වෙනවා. මේ අරමුණ අඳුනගෙන අරමුණ මුල දැක්ක මැද දැක්කට පස්සේ අග දකින්න තැනට යන්න. ඒ පේන්නේ නැති නිසා නෙමෙයි පේනකොට බය නිසා. ඒකට පුදුමාකාර හිඳාඩි දාන ගතියක් තියෙනවා. පෙකිනි වලින් කපලා දැම්මා වගේ ගතියක් තියෙනවා. සරුංගලේ නූල කඩලා ගියා වගේ ගතියක් තියෙනවා. ඉතින් කවදාරේ හිතනද ඉච්චරයි භාවනායි දියුණුව කියන්නේ ඒක තමයි රූප ලෝකේ સમાප්තිය කියන්නේ. ඒකේ සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒකේ සීල දිනවයි කියලා. ඒකේ සද්ධාහ පවත්වන්න පුළුවන් කියලා. එතකොට ඒ යෝගාවචරය රූප ලෝකේ ගෙවම් කරලා අරූප ලෝකෙට සුදුස්සෙක් වෙනවා. සුදුස්සෙක් වුණාට පස්සේ තේිනවා අපි ඔච්චර කලබල වුණාට එතන සමතුලිතතාවයක් තියෙනවා. දැන් අවුරුදු 210කට විතර ඉස්සෙල්ලා ආශයන්තරාවක් උඩට පුළුවන් ගන්න පුළුවන් වෙයි කියලා යකඩයක් පියාඹයි කියලා මේකට කියන්නේ මේ යකඩ අස්සය පියාඹනවා කියලා කද්දාකවත් කවුරුත් හිතුවේ නැහැ. හිත මිනිසුන්ට පිස්සු කිව්වා. මේ යකඩයක් උඩයයි කියලා. නමුත් ඕල් රයිට් විල්බර් රයිට් උත්සාහයක් කරා ඒක වේගයක් සහ තට්ටේ හැඩයක් තියෙනකොට යම් ප්‍රමාණයක පියාඹිල්ලක් කරනවා කුරුල්ල පියාඹනවා. අද වෙනකොට බලන්න ඒක නැතුව ජීවත් වෙන්න බැරි තරම් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ ශරීරයේ අතහැරලා මේකේ ඉඳද්දිම වෙන තලයකට යන්න පුළුවන් පොළවේ යන වාහනය වාතයේ ඒරෝඩයිනමික්ස් වල හිටින එක තමයි ගුවන් යානය කියන්නේ. ගුවන් යානේ වාතයත් ඉක්මල ගියාට පස්සේ කියනවා අජට අවකාශ යානය කියලා. ඒකේ හුලංවත් පාවිච්චි කරන්නේ නැහැ. හුලඟට එන ට්‍රස්ට් එකෙන්වත් නෙවෙයි යන්නේ. ඒ වෙනමම ක්‍රමයකට. අනිත් වගේ එක ජීවිතයක් ඇතුළත මට්ටම් තුනක් තියෙනවා කාම ලෝකේ. නැත්නම් ඕලාරි කට්ටපටිලාභේ ඊට පස්සේ ආසියන්තරාව වගේ වාතයේ ගමන් කරන වෙලාවක් ඒරෝඩයිනමික් ඊට පස්සේ ආජිත අවකාශයට යන වෙලාව. අන්නේ මට්ටම් තුනම දැකලා තිබුණා. සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඔය අරූප ධ්‍යාන පටන් ගත්තා. ඉතින් මේ රූප ධ්‍යානෙලා අරූප ධ්‍යානට යන සම්දිස්ථානය තමයි ආකාසානං ඡායතන කියන්නේ. ආකාසානං ඡායතන කියන්නේ තමයි යම් අරමුණක හිත යෙදුවනම් යම් රූප කර්මත්තාන්ටක හිත යෙදුවනම් හිත පැහැර ගත්තා නම් හිත බැඳුනා නම් හිත සුහද වුණා නම් අන්නේ රූපේ ඉවර වෙනකම් බලනකොට දවසේ තමයි අපි රූපේ දැනගත්තයි කියන්නේ. එහෙම දන්නේ නැත්නම් අපි රූපෙට බැඳිලා කටයුතු කරන්නේ. රූපේ තදාකාලිකයිල හිතලා කටයුතු කරන්නේ. රූපේ නිත්‍ය සංඥාවෙන් ඉඳලා කටයුතු කරන්නේ. ඒ ඉතින් කාම ලෝකෙම තියෙන ගතියක් කියන්නේ. නමුත් කාම ලෝකයෙන් ඉහළට ගිහලා රූපේ දිහා බලනකොට කාම ලෝකයේ ගෙවන් යෑම බලනවට වඩා මේ දර්ශනීය පිළිබඳ හැඟීමක් ඇති එකනට ඒ ඒක ඒක වාංගු කරන්න ගත්ත ආනාපානේ වගේ රූපයක් වායෝ පොට්ටබ්බ රූපයක් එහෙම නැත්නම් පිම්බීම හැකිලිම රූපය නැත්නම් සක්මන් කරනකොට මේ පොළොවේ පය වදින රූපේ ගිවන් වෙන හැටි ලක්ෂ කෝටි වාරයක් දකින්න පුළුවන්. පය තියලා තද ගතිය දකින්න වගේම ඊගාව පය තියනකොට මේ තද ගතිය නැති වෙන්න ඕනේ. ආශ්වාසයේ දැකලා ප්‍රශ්වාසයට යන්න ඉස්සෙල්ලා ආශ්වාසයේ නිමාව දකින්න ඕනේ. දකින්න බය විතරයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ තමයි මායя කියන්නේ. ඒ නිසා අපි කෙලෙස් දක් ගන්නා සුලෝ භාවනා කරොත්, මායя දක් ගන්නා සුලෝ භාවනා කරොත්, එයා මේ චිත්තයේ අන්තිම කාලය පෙන්වන්නේ නැතුව ඊගාවට එන එකේ ප්‍රභාවයෙන් මේකේ අන්තිම වහන්න හදන කතාවක් නෙමේ තණ්හාව කරන්නේ. තණ්හාව ගැටලන්නේ ආස්වාසේ නිමාව දකින්න ඉස්සලා ප්‍රසවාසය පිළිබඳ අපේක්ෂාවක් ඇති කරන. ඒ තමයි ජීවත් වෙනවා කියන්නේ. ආස්වාසේ ගෙවන් වෙලා ප්‍රසවාසය තව ඇවිල්ලා නැහැ. වෙයි දැන් එයි කියන අපේක්ෂාවෙන් ඉන්න නිසා ආස්වාසේ නිමාව දකින හිත ප්‍රසවාසය පිළිබඳ තියෙන අපේක්ෂාවෙන් යටපත් වෙනවා. ඒ නිසා මිනිසෙකුට එක ලෙඩක් ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒ ලෙඩේ හැමාර බලන්න ඉස්සෙල්ලා ඊගා ලෙඩේට බය ඇති වෙලා ඉවරයි. මේක නම් ඉවරයි ඉතින් ඊගාව එකේ ඉද්දන්නේ නැහැ. ඒක කවදාවත් භාවනා කරන්න. ඊගා ලෙඩේ එන්නේ නැති වෙන බවට මට සහතිකයක් දෙන්න ඉදාට භාවනා කරන්න කියලා. මේ වෙලාවේ බඩ පිරලා ආපෝ බඩ පිටිච්චලා භාවනා කරන්න බෑ. මේ කැමතේ තියෙනවා. පොඩ්ඩ අඩු වෙන කියන ඊගා වේල ලැහැත්ති නෑනේ. ඉතින් දැන් ඉඳගෙන භාවනා නැගිනව කන්න නේද? නිසා බඩ ගිනි වුණත් භාවනා කරන්න බෑ. බඩ පිළිලා භාවනා කරන්න බෑ. මොන්නම කරන ගමනක් ගිහිල්ලාවිල්ලා. හරි ඒ ගමන ඉවරයි. නෑ ඊගාව ගමන එනවනේ දැන්. ඒ නිසා මේ ගමන ඉවරලා අයිස්පාසුවක් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ දෙක අතරමැද ගැටලීම තමයි තෘෂ්ණාව විසින් කරන්නේ. ඒ ගැටලීම අපේ අපේ ක්‍රමයට සිද්ධ වෙන්නේ තෘෂ්ණාව ගැටලුවට දෙන්නේ දෙන නිදහසට කරුණු දෙකක්. ඒ නිසා බුදුරජාන්සේ මජ්ජේ සූත්‍රයේ සඳහන් කරනවා මේ ආස්වාසේ මුල එක කොනක්. ආස්වාසේ මැද එක කොනක්. ආස්වාසේ අවසාන සම මධ්‍යම ප්‍රතිපදාව ඒක පෙන්වන්නට බැරුවර ඒක නොදකින විදිහට මුලයි මැදයි ගැටලීම තමයි තෘෂ්ණාව කරන්නේ. නිසා කවදාරි මුලැමැදාස ගෙවම් කරගෙන මගේ මේ බුදු ගමන තියෙන්නේ ප්‍රතිපදා ගමන තියෙන්නේ කෙලස් ගමන තියෙන්නේ මේ නිකලස් ගමන තියෙන්නේ මුලැමැද පහු කළා ගෙවම් වීම දකින්න පෙන්වන්න නැතු වෙන්න මායාවට ගන්න ගැහිල්ල තෘෂ්ණාවකට ගන්න ගැහිල්ල අවිද්‍යාවකට ගන්න ගැහිල්ල බලන්න යන්නේ කියන දැනුම තිබුණත් ඇති බලන්න ඕනෙත් නැහැ තිබුණත් ඇති මේ මනස සම්පූර්ණ අලුත් එයා කැමැති මරණය පිළිගන්නේ එයා කැමති ආශ්වාසය ගෙවන් වෙනවා දකින්න. එයා කැමති ප්‍රශ්වාසය ගෙවන්. එයා දන්නා එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන මෙලිකත සංසාරේ කිරුවේ මොකද්ද? ආශ්වාසයේ මුල දැක්කා මැද දැක්කා. අග දැකීම අභාග්‍ය සම්පන්න දෙයක් කරගත්තා. කවදා හෝ අග දකින්න ඕන කියලා බැලුවොත් මුල දැකීමට යම් ආකාරයකට ලෑස්තිකින් යනවද අප්‍රමාද වෙනවද සතිමත් වෙනවද ඒ උපකරණ තුනමයි ගෙවින් ගෙවිගෙන යන ප්‍රසවාසය දිහා බලන්නත් ඕනේ තමයි. හට ගන්න ආස්වාසය යාන්තම් පට වෙන පටන් ගන්නකොට දැන ගැනීම සඳහා අපි යම් චීන කන්නඩියක් හයි කරනවාද යම් ලෑස්තියක් තියනවාද යම් අප්‍රමාදයක් තියනවාද ඒ වගේම ගෙවන් වීම දකිනකොට ගෙවන් වීමේ අග තමයි ආකාසානං චෛතන්‍ය කියන්නේ. එතන රූප ධර්ම ගෙවන් වෙලා ආකාශය තියෙනවා. ඒක නොදකින්නේ තරු දෙකක් මැද බලනකොට අපි කවදාවත් හිස්තන බලන්න දන්නේ අපිට තරු පේනවා. නමුත් තරු දෙකක් මැද හිස්තන තියෙන නිසානේ තරුවෙන් තරුව වෙන් වෙන්නේ. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. අජට අවකාශය කියනවා. මේ මැද කෑල්ල කවදාකවත් අන්නව නැහැ, මාන්නේ නැහැ, දිත්‍ය නැහැ, ගැට දාන්න බෑ. සංසාර මේ කතන්දර ගොතන්න බෑ. ඒ නිසා අපේ හිත ගැට දාන අවිශ්වන කුප්පණ දේවල් ගැන කතා කරගෙන ඉන්නවා. මිසක් නැති දේවල් 95ක් තියෙන්නේ. දකින්නේ ඒ නිසා බුදුරජාණන්සේ ආකාසානං ඡායතන කියලා ආයතනයක් පෙන්ලා දෙනවා. ඥානවන්තයෙක් නම් මේ රූපයක් දැකලා සියල්ල රූපයන් වෙන එක රූපයක් අරගෙන නියෝජනයේ වශයෙන් එහෙම නැත්නම් ඒක නිමිත්ත කරගෙන ගෙවෙනකම් බලන්න. එතකොට කොච්චර දේවලින් අපි හිත කලබල වෙනවද කියලා. ගෙවෙන්න ගෙවෙන්න අපි නිකන් සරුංගලේ නූර කඩලා ගියා වගේ තත්ත්වයට වෙනවද කියලා. එතෙන් තමයි සද්ධාව නැතිකම තේරෙන්නේ. එතෙන් තමයි සීල නැතිකම තේරෙන්නේ. එතෙන් තමයි සතිය නැතිකම තේරෙන්නේ. එහෙම කවට ඔක්කොටම එහෙම සද්ධා සීල සතිය නැත්තේ නෑ. හරියට ඒක සැලසුම් කරලා ගියොත් මේ ගෙවන් වීම දකිනකොට අන්තිමට පේනවා ගෙවන් වෙලා ඊගායක පටන් ගන්න ඉස්සලා හැම වෙලාවෙම මේ ආකාශයක් අතරක් පරිච්ඡින්නයක් තියෙනවා. ආන්න ඒක දැකගත්තට පස්සේ පේනවා ඒක නිතරංග ජයක්. ඒකට කවුරු රණ්ඩු කරන්නේ නැහැ. හැබැයි නිවන් මාර්ගයට වැටලා තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට Tamanට ඒ ඇති වෙන පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය, බය ගතිය, ආසරණ ගතිය මේ ආකාසානංචායතනයේ නියෝජනයක් වෙන්න ඉඩ තියෙනවා. නිරූපණයක් වෙන්න ඉඩ තියෙනවා. රූපකයක් වෙන්න ඉඩ තියෙනවා. නිදර්ශනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට අපිට සද්ධාව තියනවාද? ඒකට අපිට යන්න ඊට වැඩිය යන්න පුළුවන්කම තියනවාද කිව්වොත් අපිට යම් දවසක මේ ආකාසානංචායතන කිසිත් නැති කිසිත් නැති කියන්නේ රූපේ නැති තැනට ගිහිල්ලා මේ ආචෙන්තරා පොළොවෙන් උස්සට උස්සනකොට ඇඟට හිරි වැටෙන ගතියක් එන්නේ හිරි වැටෙන්නේ නැතුව දැන් ඉතින් පොළොවේ දිගේ ගියා දැන් අවකාශයේ වාතයේ සමතුලිතනේ ගත්තා කියලා රූපෙන් සමගන්න පුළුවන්. ඒක එච්චරම තද බල අමාරු දෙයක් නෙවෙයි අරූපේ පැත්තේ ඉඳලා බලනකොට. නමුත් රූපේ පැත්තෙම ඉන්න මනුස්සයාට කාමෙම ඉන්න මනුස්සයාට මේක ජීවත් වෙද්දී ඇතිවෙච්ච මරණයක් වගේ. මේ තමන් ප්‍රිය කරන වස්තුන්ගෙන් වෙන්වීමක් වෙනවා. මේක නිතරම වෙනව නමුත් දැකලා නැහැ. දකින්නකොට අපිට හීන්දාඩි දන්නවනේ. දැන් නෑ සද්ධාවෙන් ගිහිලා, සීලෙන් ගිහිලා, සතියෙන් ගිහිලා මේක එළියේ, දවල් එළියේ සිද්ධ වෙන වැඩක් වෙන්න ආන්නේ. මොනවත්ක්ම නැහැ. ආස්වාද ප්‍රසආසයත් නැහැ, සද්දත් නැහැ, හිතවිලිත් නැහැ. තියෙනවා. ඒව ඒ ලෝකේ තියෙනවා. හරියට බුලට් වදින්න නැති බුලට් ප්‍රූෆ් චේම්බර් එකක් ඇතුළට වෙලා කුටීරයක් ඇතුළට වෙලා යුද පිටියක ඉන්නවා. යුද්ධ යනවා. අපිට වදින්නේ නැහැ. අපිට ගණන් ගන්නෙත් නැහැ. ආහන එතන ගියාට පස්සේ මෙන්න මේ ආකාසානංචායතනය තේරුම් ගන්න කොච්චර අමාරුද? යම් දවසක ආධ්‍යාත්මය ගැන හිතලා ප්‍රතිපත්තිය ගැන හිතලා කෙලෙස් අඩුවීම ගැන හිතලා යම් කිසි කෙනෙක් මේ ආකාසානංචායතන කියලා පුරුදු කරාට පස්සේ ඒකටත් තණ්හාව හට ගන්න පුළුවන්. ඒකටත් මාන්නය හට ගන්න පුළුවන්. ඒකටත් දෘෂ්ටි හට ගන්න පුළුවන්. මං විතරයි ආකාසානංචය ලැබුවේ. මේ 100 දෙනෙක් ආව රිට්‍රීට් එකට ඔක්කොමලා බයියෝ එක්කම මැට්ටෝ එකෙකුටවත් සද්දාව නැහැ. ඕන මං විතරක් ගෙදර යනකොට ආකාසානංචායතන ගෙච්ච මට මෙච්චර විතර ලොකු පැකට් එකක් හම්බුනායි කියලා ආකාසානංචායතනං සංජානාති ඒක හඳුනා ගන්නවා මමයි ආකාසානංචායතන ලැබුණේ. ඔක්කොටම දුන්නා ඒකටවත් බැරි වුණා. මට විතරයි පුළුවන් උනේ කියලා ආකාසානංචායතනං සංජානාති ආකාසානංචායතනං සංඤිත්වා ආකාසානංචායතනං මඤ්ඤති. එයා ඒක තමන්ගේ නම්බුවට එකතු කරගන්නවා. මඤ්ඤණා කරනවා. ආකාසානං ඡායතනං මේ මේ ආකාසානායතනයේ ဒ ුතිය විභත්‍යර දාලා මඤ්ඤණා කරනවා. ඊට පස්සේ ආකාසානං ඡායතනයේ පැත්තේ ඉඳලා බලනවා මේ ලෝකේ ඔක්කොමලා මැට්ට ඔක්කොමලා කාම ලෝකේ ඉන්නේ මං විතරයි ඉන්නේ කියලා පංචම පස්වෙනිදී මේ විභක්තියට දාලත් වර්ණනා කරනවා. ආකාසානංචයේ යතනෙහි හිටගෙන පේන අනිකට කවුරුත් නැහැ ඔක්කොම තාම කාම ලෝකෙනේ කිය. නැත්තම් ආකාසානංචායතන යෙන් කල්පනා කරනවා මෙච්චර මේ නිකන් දුන්නට කවුරක්වත් මේකට කැමති නැහැ. ඔක්කොම කාමෙනේ නටන. ඒක නැත්නම් එහෙම නැත්නම් කියන ආකාසානංචායතන මගේ. මේක මං උපයාගත් එක වෙන කවුරුත් නොලබාවා. මට විතරක් ලැබේවා නැත්නම් මගේ අම්මට අප්පට දෙන්න ලැබේවා දුවට පුතාට විතරක් දෙන්න ලැබේවා කියලා ආකාසානං ඡායතනයේ මගේ කරගන්න. මේ විදිහට ඒ අර අමාරුවෙන් කාම ලෝකයේ ගෙවම් කරන්න ගත්ත මේ අඩේ. මේ අරගත්ත වාංගුවට ගත්ත දේ කාම ලෝකයේ වගේම හතරාකාරකින් මායා කරන්න. ඒ හතරාකාරයෙන් මායා කිරීම පෙන්වන්න තමයි බුදුජානක මේ කාම ලෝකයෙන් සහ අරූප ලෝකයෙන් මේ ආකාසානංචයත්‍ය වෙන් කළ ගන්න. එතකොට මේක ලබන්නේ ඊටාම දුෂ්කරව. සියලු නිශ්චල වස්තු චංචල දේවල් අතහැරලා අබිනිෂ්ක්‍මණය කරලා මේක හොඳ සමතුලිතතාවයක්. හොඳ වේදිකාවක්. නමුත් මේ වේදිකාවේ කාමය වගේම ආකාසානංචායතනං ආකාසංචානය සංචාන ආකාසංචා ආකාසානංචායත යාය ආකාසානංචායතනා නතෝ ආකාසානංචායතනං මේති. මේක මගේ එයින් එහි එය හතර ආකාරයට කල්පනා කරනවා. ඒක හරියට තමන්ගේ දරුවෙක් දැකලා දරුවගෙන් නම්බුව ලබනවා. දරුවා කෙරෙහි නම්බුව ඇති කරනවා. දරුවා මගේ කියා ගන්නවා. මේ දරුවා කියලා හිතා ගන්නවා. රත්තරන් කැල්ලක් හම්බෙච්චාම ඔය වැඩේම කරනවා. එතනට අවනම්බුවක් හම්බෙච්චාම අවනම්බුවත් අපි ඔය හතර ආකාරයට හිතනවා. ඉතින් මේ හිතන මේ හතර ආකාරයේ බුදුරජාණන් වහන්සේ ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා පෙන්නනවා. ඊටාම අපහසුවෙන් නමුත් මේ ආකාසානං ඡායතනෙ කියන එක වශී කරගත්තොත් සිද්ධි කරගත්තොත් ඒ කියන්නේ තියෙන දෙයම තමයි වෙන්කොට අඳුරගත්තොත් තාම නිවන නෙවෙයි. එතකොට තේරෙනවා මේ කාම ලෝකේ අපි ඊට වැඩිය කොච්චර දැඩිව අල්ලගෙන ඉන්නවද? ඒකයි මේකට එන්න බැරි. නමුත් ඒ අල්ලන ඇල්ලිල්ල මේ ආකාසානං ඡායතනෙ විශේෂ ඇති වෙනවා. මොකද අපේ හිතේ ලොකු වෙනසක් වෙලා නැහැ. අපේ හිතේ ලොකු දෘෂ්ටියේ වෙනසක් වෙලා නැහැ. නිසා අර කාමයේ අල්ලපු විදිහටම හතරාකාරයට අල්ලනවා. ඉතින් මේ හතර ආකාරයේ තේරුම් ගන්න අමාරුයි. ඒක හරියට අපි බුද්ධ කියන වචනේ ගත්තාම පඨම ဒုတိ ය තත්‍ය චතුත්ථි පංචමී ඡට්ඨමි සත්ති සත්තමි තා ආලපන කියන විභක්ති අටකට දාන. ඒක තමයි වර්ණගණන් කියන්නේ. ඉතින් අපිට හම්බෙච්චාම ආශා කරන දෙයක් අපි හැම පැත්තටම වර්ණගණක හපහපා බලනවා වගේ ආකාසානංචායතනය කියලා ගන්නවා. ආකාසානංචනත යෙහි කියලා ගන්නවා. ආකාසානංචායතන යෙන් කියලා ගන්නවා. ආකාසානංචතන මගේ කියලා ගන්නවා. ඉතින් ඒක මේ මම කරන දෙයක් නෙවෙයි. ඒ හැටි මම සම්බන්ධ කරගන්නේ ඔය හතර ආකාරයට තමයි. ඊට පස්සේ මේක මට සම්බන්ධ වෙන සම්බන්ධ වෙන වෙලාවේ මම මේක තණ්හාවෙන්ද බලන්නේ, දික්තියෙන්ද බලන්නේ, මාන්නෙන්ද බලන්නේ, මුලාවෙන්ද බලන්නේ කියන එක තමයි මේ හතර කියන්නේ. ඒතර අපිට පුළුවන්ද අපි ගිහිගේ වශයෙන් අතහැරලා දාලා తాවකාලිකව අතහැරලා ආපු දේ වශයෙන් මේ සමන් ආයාසයෙන් ගිහිගේ කැප කරලා අබිනිෂ්ක්‍මණය කරලා උපයා ගන්නාලද මේ ආකාසානංචායතනේ දිහා බුදු වැහෙන් බලන්න. ශ්‍රේක පුද්ගලෙක් වශයෙන් බලන්න. අසුවිරු ඥානත් එක් වශයෙන් බලන්න. රහතන් වහන්සේ නමක් බලන්න වශයෙන් බලන්න. බුදු කෙනෙක් වශයෙන් බලන්න. ඒක අභ්‍යාසයක් වශයෙන් කරතයි. ඒ පවා නාස්තිකවාදයක් විදිහට තමයි පේන්නේ කාම ලෝකයක්. මේ අනිත් ඔක්කොම අමුඩේ ගහගෙන හම්බ කරද්දි මේ මනුස්සයා හම්බ කරපු දේත් කාට හරි දීලා පැත්තකටලා අතක් පිට අතක් තියාගෙන නිකන් ඉන්නවා. නිකන් ඉඳලා කියනවා මම දැන් ධානයකට සමවැදුණයි කියලා. ඛණ්ඩයි ධානයක් හම්බුණයි කියලා. මොනෝ කරන්නේ? මොනවද ලැබෙන්නේ? එහෙමද අපි ගිහිලා කියා කරේ හම්බ කරන්න එපාද කියලා ඔන්න ඒ මිනිස්සුත් පහර දානවා. මේක හම්බ වෙච්ච එකෙත් මේ මනුස්සයාට පේනවා ලාටු බැදිලා තියෙනවා. එයින් උපදිනවා. එහි මං මාන්නය ඇති කර ගන්නවා. ඒ මාන්නයක් කරන එක මගේ කර ගන්නවා. මෙන්න මේක පෙන්වීම සඳහා පසුකාලීන අටුවාචාන් වහන්සේලා පෙන්වලා තියෙනවා අපිට මේ සම්බන්ධ වෙච්ච වස්තු කාම ලෝකේ වුණත් රූප ලෝකේ වුණත් අරූප ලෝකේ වුණත් අපි මේ විභක්ති අනුව වර්ණගෙන හැටි ආකාසානං ඡායතනය කොහොමද අඳුනගන්නේ මලක් සහ පහනක් සහ දැල්ලක් පහන් දැල්ලක් සහ ආලෝකයක් වශයෙන් අපිට පහන් දැල්ල දකින්නටම ආලෝකය මතක් වෙනවා ආලෝකය දකින්නට පහන් දැල්ලක් මතක් වෙනවා ඒ නිසා ආකාසානං ඡායතනයේ දාඳුනන්නේම ඒට කෙරේ ඇති වෙන තණ්හාවත් එක්ක තමයි. තණ්හා වෙනකොටම ආකාසානංචත්ව සංඥා වෙනවා. රත්තරන් මිනිමුතු නෙවෙයි. මේක අරූපය කියලා. ඒ නිසා පහනක් සහ දැල්ලක් පහන දුරයි ආලෝකේ ළඟයි නැත්තම් පහන ළඟයි ආලෝකේ දුරයි කියලා කතාවක් සින්දුවක් ඇවිල්ලා තියෙන්නේ. අපිට පහන සහ ආලෝකේ දෙක වෙන් කරලා අඳුරන්න බෑ. ආලෝක ප්‍රභවය සහ ආලෝකේ දෙක එකට ගන්න අපි. අපිට ලස්සන වස්තුවක් දෙන මිනිස්සු අපිට ලස්සනයි. අපිට කැත වස්තුවක් දෙන මිනිස්සු කැතයි. එහෙම තමයි ලෝකෙ දිහා බලන්නේ. අපිට තේරෙන්නේ නැහැ මේ මනස මේ දෙන වස්තුව හොඳ නරකම නිසා මිනිස්සුත් හොඳ නරකට අපිට පේනවයි කියලා. අපිට පේන අපිට ගහලයා කියන වචනේ ඇහෙනකොටම කඩුවක් අතර ගත්ත බෙල්ල කපන්න ඉන්න මිනිස්සෙක්. ඉතින් මේ මනස රස්සාව ගන්න මිනිහෙන්නේ. මේ මනසට ගෙවන්නේ ඒකට. මේ මනස මේ කපන ඉන්න මිනිස්සුන්ට තරහෙන් කපනව නෙවෙයි. රුවෙන්ඩාවෙන් ආපු ආම්තුරු කියන දවස් 42ක් කඩරෝර කාමරේ තියන උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහනවා. මොකද හේතුව එයා ඒ ඇති කරපු සමූල ඝාතනයේදී ඉතුරු වෙච්ච අයගෙන් තොරතුරු එකතු කරලා තියෙනවා. ඒකේ තරහට. දවස් 42 කීම ගැහුවලු. ඊට මා අවුරුදු 8කට ඉඳලා දිගටම වේදනානුපස්සනාව අහලා තිබුණා. ඉතින් ගහනකොට හිතාන හිටියලු මේ ගහන්නේ ඉලෙක්ට්‍රෝන වලට ඒව කොහොමවත් උඩ පැන පැන තියෙන්නේ. ගැහුවත් උඩ පයින්නවා නැතත් උඩ පයින්නවා මේ හිත නරක කරගන්න එපයි කියලා. ඒකලේ ලේලියට ඉඳාසේ ගහව පොලිස් කාර්යාලයට කතා කරලා කිව්වලු මට ඔයා ගැන පොඩ්ඩක්වත් තරහ ගියේ නැහැ කියලා. එමසට හිතා ගන්න බැනවා තාමත් යාළුවෙක්. ගුටි කනවා තමයිලු. මම දන්නවා අද උදේ දැන් දෙනවා කියලා. එච්චරයි. අත් දෙක බැඳපු ගම දවස් 42ක් අන්ධකාරයේ එහා කාමරේ ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. උදේ ඉඳලා හැන්ද ගහනවා. ඉතියා කියනවා මට පුළුවන් වුණා මේකෙන් ඈත් වෙලා ඉන්න. එතකොට මට තේරෙනවා මේ මානසික දුක නැත්තම් විඳින්න පුළුවන්. මම ඔය ඉතින් අල්ලපු කාමරේ උන් කොහොමද ඉඳලා තියෙන්නේ කියලා. කාටවත් කියන්න එපා ස්වාමීන් වහන්සේ 42 එක එකක් ජීවත් වෙන්නේ නැහැ කිව්වා. එනකොට ඔක්කොම මැරිලා. මරනවා. මේ මාසේ මැරිලා නැහැ. අද ඉන්නවා කතා කරන්නේ. තාමත් කියනවලු හෙලි කරොත් ආයෙන්න එපා රටට. ආයෙ යන්න තියන්නේ. හෙලි කරන්න එපා. මොකද මෙයාගේ හෙලි කරන්න තියෙන්නේ වේදනාව පිළිබඳව දෝමනස්සේ ගත්තේ නැත්නම් මේ වේදනාව විඳින්න පුළුවන්. විඳින්න බැරි ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතනරක් කරගත්තොත් විඳින්න බෑ. අපි ඉතින් කලබල වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා දෝමනස්සේ ගන්න පුළුවන්. දුකෙන් වෙන් කරලා. ඒ වගේ අපිට ඕනම කෙනෙක් දෙන කෙනා දෙන්නේ හොඳයි කියලා හිත දෙයක් නම් දෙන කෙනා හොඳයි අපිට. අපිට දෙන්නේ නරක දෙයක් නම් ඌ නරක කරනවා. ඉතින් පොලිස් කාර්යය කරන රාජකාරී. මෙයා එනකොට කතා කරලා ආවලු ඒ පොලිස් කාර්යට පුදුමයිලු. මං කිරි තරහක් ඇති කරන්නේ පොලිස් කාර්යය තියෙන අනිවාර්යයෙන්ම ගහන මිනිහ තරහ වෙන්න එපා. ඌ කරන ජොබ් එක. අපි ගහලියත් එක්ක නතරහ වෙන්නේ. නමුත් මස් කපන එක හරකගේ මස් කපන එක මස් රාත්තලක් අපේ අතර දෙනකොට අපි සතුටු වෙනවා. ඌත් ගහලා තමයි. ඌත් බුචර් තමයි. ඒක මස්නේ දෙන්නේ අපිට. නමුත් මගේ බෙල්ල කපන එක නම් මට හොඳ නැහැ. දෙකම කරන්නේ රාජකාරියක්. අපිට කවදාද පුළුවන් ඉන්නේ පහනෙන් දැල්ල වෙන් කර. දැල්ලෙන් ආලෝකය වෙන් කරන්න, ආලෝකයෙන් දැල්ල වෙන් කරන්න බෑ. ඒ වගේ තමයි ආකාසානංචයතන ආපු ගමන් පහන අන්තකලා ආලෝකයට සතුට වෙන කෙනෙක් වගේ අපි ඒකට ආකාදානංචායතනම් මඤ්ඤති. ඒක මඤ්ඤනා කරන එක මම මාගේ මගේ ආත්මේ කරගන්න. එහෙම නැත්නම් කියනවා ආකාසානං ඡායතන යා ආකාසානං ඡායතන යාය මඤ්ඤති කියන එක පංචමී විභක්තියට දාලා මලකින් විහිදෙන සුවඳ වගේ. සුවඳ නැති මල් જાති තියෙනවා. නමුත් මල සහ සුවඳ ගත්තාම මලේ කොතනින්ද සුවඳ එන්නේ කියලා පෙත්තක් කරගෙන ඉමල බලන්න. මණි අරගෙන ඉවල බලන්න. පරාග අරගෙන යවන කොතනින් එනවද කියලා හොයන්න බෑ. පහට කඩලා බැලුවොත් එකක්වත් වගේ කියන්නේ නැහැ මලේ සුවඳට. නමුත් මල එකතු වෙච්චාන් සුවඳක් එනවා. ඒකම මේ පංචස්කන්ධයට අපි බැඳෙනවා. රූපය අරන් බැලුවොත් ඒක සුවඳ නෑ. වේදනා ගත්තොත් සුවඳ නෑ. ඔක්කොම එකතු වෙනවා පස්සේ සුවඳක් එනවා. ඒ නිසා අපි මේකට බැඳෙනවා. වෙන් කළ බැලුවට පස්සේ මොකක් ඒ වෙන් කළ බලපුවා මොකක්වත් නැහැ. ඒ වගේ අර මේ ශරීරය බැඳෙනවා වගේ ආකාසානං ඡායතන කියන මානසික தත්වෙට ධානා தත්වෙට අපි ඒක ආඩම්බරයට ගන්නවා. මම මෙච්චර මහන්සිලා කාමයේ ගෙවම් කරලා අරමුණක ඉඳලා ප්‍රතිපදාවක ඉඳලා කෙලෙස් අඩු කරලා මේක ගත්තේ. ඒක නිසා මේක මගේ මේක මම කියාගෙන ඒකත් එක්ක බැඳෙනවා. හරියට මලකට ප්‍රේම කරන්නේ මලයේ සුවඳට ප්‍රේම කරන එක නම් මලට ප්‍රේම කරනවා. මලයේ සුවඳ කියලා කියන්නේ ගඳ රස පහස කියන එකේ එකයි. නමුත් අර මලක්සා සුවඳක් එකතු කරගන්නා වගේ අපි එහි ඒ මලෙහි ඇති ගුණයක් විදිහට බලන්න. නැත්නම් මලෙන් ගහෙන් ඡායාව වෙන් වෙනා වගේ උදේට ඡායාව දිගට ගිහලා මත්දහනට කියනවා ලඟ වෙලා ආය හැන්ද වෙනකොට ඈත් වෙනවනේ. ඉතින් ඒ නිසා අපි ගහෙන් නිකුත් වෙන ඡායාවක් වගේ මගෙන් තමයි මේ ධානය ආවේ. මම තමයි ධානායිතිකාරයා. කියාගෙන එයින් ලබනවා. මගෙන් තමයි ධාන ලැබෙන නිසා ඒ ධාන මගේ. ඒක දෙන්න ඕනේ මගේ ප්‍රියයට විතරයි. ධානයක් එහෙම කවදාකවත් පංගු peeru බෙදන්නේ නැහැ. එහෙමනම් ඇයි ඒකක් දෙන්නේ? දෙන්නේ මොකටද මේ කාමයේ ගෙවම් කරන්න මේ ධ්‍යාන සුඛයක් නැතුව කරන්න බෑ. විශාල කාමයක් ගෙවම් කරන්න මේ ධ්‍යානට ඇති බන්ධනේ දෙනවා. දීලා කියනවා මේකත් බැඳීමක්. කාමයට වගේම. ඒ වගේම වෙනවා ආකාසානංචයතන මේටි මඤ්ඤති. මේක හරියට මම කියන පුද්ගලයා ඇතුලේ කරඬු ඇතුලේ තැම්පත් කරලා තියෙන ධාතුවක් වගේ මණිකක් වාගේ මා තුල මේ ධ්‍යානෙ තියෙනවා කියලා. ධානවල එහෙම නෑ මේ ගෑණියක් තුල තියෙන පිරිමියෙක් තුල තියෙන කියන කතාවක් ධානේ මට කියලා සැලකිල්ලක් නෑ මම ඒක හරි ආඩම්බර කරගෙන මණිකයි කරඬුවයි වගේ සම්බන්ධ වෙන්න බලනවා ඉතින් ඒක නිසා ඒ දේ නැති වෙනකොට කනගාටු වෙනවා ලැබෙනකොට සන්තෝෂ වෙනවා හැබැයි මේ කාමයට නෙවෙයි ඉඳුරම් පිනවන්න නෙවෙයි ඉඳුරංගෙන් පරිබාහිර වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති ඇහැ කන දිව නැති ලෝකෙත් මෙන්න මේ විදිහටම හතරාකාරයක බන්ධනයක් තියෙනවා ඉතින් ඒ ලෝකේ දකින්න නැතුව මේ කක්ක ගොඩේ මෙදලා කක්ක ගොඩේ මෙදලා මැරිලා ගියොත් කක්ක ගොඩේම කක්ක බණුවෙක් කියලා උපදිනවා. යම් මේකින් මේ කක්කාවට වැඩි අරක හොඳයි කියලා හිතුවොත් මැරුණොත් නිවන් දපිට නැතුව ඒ ලෝකේ ගිහිල්ලා උපදිනවා. ආකාසානං ඡායතනෙ කියන ඒ අරූප ලෝකේ උපදිනවා. ඒ තව ඉස්සරහට අපි යනකොට තේනවා ඒ ලෝකයකට ගියාට පස්සේ එහෙම නැත්නම් ඒ ලෝකයකට ගිහිල්ලා නිවන් දකින්න නැතුව මිය පරලෝකියොත් විශේෂ මේකට බැඳිලා ඒ ලෝකේ මරණින් මත්තේ හරියට ගියාට පස්සේ බුදු කෙනෙකුටත් එතෙන් කියලා බණක් කියලා කොට ගන්න බෑ යාව. ඊට කන නැතුව යනවා. ගඳ සුවඳ නැතුව යනවා. ඉතින් ඒ නිසා කාටවත් ගිහලා බැනුන නිවන් දක්කන්න බෑ. ඒ නිසා මේක ලබන්නේ අර මහා ගූකන්දක් අයින් කරන්න මිස මේක ආඩම්බරයට බදක්කමට පටලවා ගන්න නෙවෙයි. ඊට පස්සේ ඒක ඊගාට සියුම් දේ විඥාන ඡායතනෙ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිස්ථාපනය කරනවා. විඥානං ඡායතන අකින්චඤ්ඤායතන ප්‍රතිස්ථාපනය කරනවා. ඉදන් නිස්සයි ඉදන් පජාත කියලා. ඉතින් මේ විදිහට එnde ende ende මේ ලෝකෙදී රූප ලෝකෙත් අත්දකින්න ඕනේ. කාම ලෝකෙත් අත්දකින්න ඕනේ. අරූප ලොකෙත් අත්දැකේ නැතුව මුතු බුදු වෙන මෛත්‍රී බුදු හමුර දැකලා මේ ටික වෙයි කියලා. දන් දීලා මේ ටික කරන්න පුළුවන් වෙයි කියලා. සිල්ලා කළා මේ ටික කරන්න පුළුවන් වෙයි කියලා. පොත් බලලා PhD අරගෙන මේක කරන්න පුළුවන් වෙයි කියලා බුදු කෙනෙක් ඇවිල්ලා ආශිර්වාද කළා මේක කරන්න පුළුවන් වෙයිලා කියලා හිතනවනම් ඒ තමයි අමනකම කියන්නේ. ඒ තමයි අන්ධ පුරුතඥකම කියන්නේ. ඉතින් මෙතනදී මේ ශබ්දම මූලපරියාය ක්‍රමයට බුදුජානසෙක් කරන්නේ මෙච්චර කරදර තියෙන මේ බෞල් දරුවන් රකින්න මේ වේදනාවක් මුලි පිළිලෙන මනුස්සයා කියනවා පොඩ්ඩක් හිත දාලා බලන්න ඔකෙන් ගැලවෙන්න පුළුවන් මේ උපක්‍රමයට මේ ඒකෙත් මෙච්චරම නැති වුණාට කහටක් තියෙනවා කෙලේශයත් ඒ නිසා කැමැතිනම් මේ කාම ලෝකෙන් 100ක් ගැලවෙන්න බෑ සාපේක්ෂව අඩු තැනකට යන්න පුළුවන්. මේ දැනගෙන ඵලයන් ඒකත් බොරු වලක්. ඒකට ගියාම ඊට වැඩිය සියුම් දෙයකට යන්න පුළුවන්. ඒ නිසා දාර්ශනික හෝ මූලධර්ම හතෙන් හෝ හිත හදන්න පුළුවන්ද අපිට මේ පරිේෂණ කරන අදහසින් පරිේෂණ කරන මුවාවෙන් මේ කාම ලෝකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. කීකී අබිනිෂ්ක්‍මණය කරන්න දවසකට පැයක්වත්. නැත්නම් ජීවිතේට එක සුමානයක් දෙකක්. එහෙම නැත්නම් මුළු ජීවිතේම ඒක තමයි ලොකුම දේ. ඒක තමයි ලොකුම කෙලස් ප්‍රමාණය අයින් වෙන්නේ. නමුත් ඒක එක්පමණකේ සම්පූර්ණ වෙන්නේ ඒක සාක්ෂාත් කරන්න රූපයක් සමාදාන වෙන්න රූපයේම හිත පාත්‍රන එකට රූප ලෝකය කියනවා. ඒ රූපේ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න. රූපේ නොදෙනියම ඇති වෙන්න ඇති වෙන. ක්ෂය වෙන්න ක්ෂය වෙන්න. වැය වෙන්න වැය වෙන්න අරූපෙට වැටෙන මිසක නිවනට වැටෙන්නේ නැහැ. නමුත් මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන සංසන්දනේ තිබුණොත් මේ තුනෙන් අඩු කෙලස් තත්වයට ගිහිල්ලා <coughs> අඩු ආතතියෙන් තන්න කියලා යන්න පුළුවන් මනුස්සයා පිරිච්ච මනුස්සයෙක්. එයා කාම ලෝකෙන් 100%ක් අයින් වෙන්නේ නැහැ. කාම ලෝකේ ඉන්නකොට තමයි තේරෙන්නේ රූප ලෝකේ තියෙන පහසුව. රූප ලෝකේ ඉන්නකොට තමයි අරූප ලෝකේ පහසුව තියෙන මේවා එකිනෙකට සාපේක්ෂව තියෙන්නේ. මේක අපි කොහොමදත් උප්පත්තියම ලබන දෙයක්. අපිට මේවා වෙන් කරලා හඳුනා ගැනීම තමයි අපි මේ <coughs> ඒ ඒ භාවනා ක්‍රම කරලා හරියට මේ තඹ වලින් පිත්තල වෙන් කර ගන්නවා, රිදී වෙන් කර ගන්නවා වගේ මූලද්‍රව්‍ය වෙන් කරගත්තට පස්සේ වටිනාකම වැඩි. ලෝකේ තියෙන හැම එකම කලවම තියෙන. ඒ නිස්සාරණය කරගන්න තමයි අපි ඔය ධාරා ඖෂ්මක දාලා රත් කරලා එක එක මට්ටම් වලට ගන්න. බොරතෙල් ගන්නකොට ඔක්කොම එකට තියෙන්නේ. ඔගේ ග්‍රීස් ගන්නවා, ඊකට භූමි තෙල් ගන්නවා, ඊකට ඩීසල් ගන්නවා, ඊකට පෙට්‍රල් ගන්නවා, ඊකට ඊතර් ගන්නවා. එකම තෙල් වල තමයි තියෙන්නේ. ඒක වෙන් කරන්න තමයි ඔය තෙල් පිටිපහදුව කියලා එකක් තියෙන්නේ. ගෝනවලද කොහෙද පැත්තේ? බොරතෙල් ගෙනල්ලා තියෙනවා. ඕක ඇතුළේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉටි, ග්‍රීස්, ඩීසල්, භූමි තෙල්, පෙට්‍රල්, පෙට්‍රල් ගෑස්, LP ගෑස් ඔක්කොම තියෙන එකේ. මේක වෙන් කරලා පස්සේ විකුණන්න පුළුවන්. අර බොරතෙල් දැම්මොත් එහෙම ඩීසල් එන්ජින් එකට ඩිකාබනයිස් කරන්න ඕනේ. ඔගේ අපි ළඟ මේ බොරතෙල තියෙනවා. අපිට තියෙන්නේ මේක නිසා එක එක මට්ටම් වලට වෙන් කරගන්න. වෙන් කරගත්තා එක එක මට්ටමේ එක එක ಗುಣ තියෙනවා. ඒව තමයි බුදුරජාණන් වහන්සේ හරියටම කැඳේ ගල බේරුවා වගේ විස්තර කරලා තියෙනවා. ඉතින් මේ අහන්න ගියා හරි කම්මැලි. මොන්නේ පිස්සු මේ ඉන්දියාප්පක් කනවා වගේ නෑ. මොන පොටෝකෝගෙත් කනවා වගේ පපඩම් කනවා වගේ නෑ. ඇයි මේක ඒක අනිත් පැත්තේ තියෙන ඒ නිසා මෙව්ව භාවනා කරන්න ගිහිල්ලා ඕවා රේඩියෝ එකේ එහෙම ඔය වගේ බණක් කිව්වොත් කොහොම හිටී කියලා හිතනවා. නේද? එහෙම නැතුව බණක් කියනවා රුපියල් ලක්ෂයක් විතර දෙනවා. ඩායකට මෙච්චරයි දායකයා මෙච්චරක් දෙනවා හෙට මෙච්චර වාට කීයක් දෙනවද කියදයි මේ වගේ බණක් කිව්වොත් කියයි ලක්ෂයක් දෙන්නම් ආයේ මේ පලාත එන්න එපා ඌ අහලා මේ මිනිස්සු මොනවා ඉගෙනගන්නද මේ මේ සිංහල බෞද්ධ ටිකක් කතෝලික වෙයි මුස්ලිම් ආගමට ඒ මෙව බල්ල මොනවක්වත් ගන්න දෙයක් නැහැ නිසා අපි බුදුහාමරෝ බණ කියනටත් ඉන්න ඇති මේ වගේම කට අරගෙන ඉන්න ඇති තේරෙන්නේ නැති වෙන්න ඇති මොකද හේතුව gedara nehita තියෙන්නේ ගෙදර ගියාට පස්සේ රැයට කාලා පුදියන්නේ කවදදෝ කියලා හිතා ඉන්නකොට මේ රැයට නොකා මේ ගත කරන ජීවිතයේ තියෙන කරදරත් එක වන්ට මේ අනම්මනම් කතා කරනවා ධම්මජීවාන්තර මේ ආකාසානං ඡායතනයයි දතුත් නැමිනවා මේවා කියනකොට ඒ බුද්ධාගම ඉගෙන ගන්න කාලේ අපි ඕකට එක එක නම් දාගෙන හිටියා. ඒ දවස්වල ඉඳලා මට ඔක් කටපාඩම්. අරූප ධානය අතර මොනවද? අර මේක ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා චඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤඤ්ඤායතන කියලා කියනවා. බලනකොට මේ එන එන විස්තරයක් මේකේ තියෙන්නේ. ඒක කෝසතේ කෝසේ අයින් කරන අයින් කරන යනකොට කෝවනම අද විද්‍යාඥයන්ට මේක කරගන්න ඕනලා තියෙනවා අවාසනාවට එමෙන්සට බයලජ්ජා දෙක නැති නිසා සීලයක් නැති නිසා ශ්‍රද්ධාවක් නැති නිසා මේකට පරිේශන මීයෝ දාලා තමයි කරන්න හදන්නේ. ගිනි පික්ස්ලා දාලා. නැත්නම් ආසියාවෙන් කට්ටිය ගෙනියලා ඒගොල්ලෝ ස්කෑනර් මැෂින් එකට දාලා කියන ආකාසානංචයත සමාදින්න එතකොට මොලේ ග්‍රාෆික වැඩ කරන්නේ කොහොමද? විඥාන ඡායතනට ගියාට පස්සේ කොහොමද වැඩ කරන්නේ? කරුණා භාවනා කරනකොට කොහොමද වැඩ කරන්නේ? මෛත්‍රී භාවනාවේ ග්‍රාෆ් පෙන්නලා ගෙන්නනවා දලයි ළමතුමාට ඕනම කෙනෙක් ගිහලා භාවනා කරුවොත් දැන් අපිට කියන්න පුළුවන් මෙයා ඉන්නේ ආකාසානං ඡායතනද විඥාන ඡායතන කියලා නිකුත් වෙන තරංග අණුව. ඊට ඒත් මේ අපි සංඥාවක් වශයෙන් ගෙස් කිරීලා කරන්නේ. නමුත් ඒ තරමට මේගොල්ලෝ දන්නවා. ඒකලියලා එතන තියෙන කුමන්ත්‍රණය තමයි ඒත් අපි කුමන්ත්‍රණ කියන වචන දානවා. මේක ඒගොල්ලෝ හොයාගත් එකක් කියන්නේ කැමැති අපි වගේ මේ ගොරකයෝ දන්නවයි කියලා දැනගන්න කැමැති නැහැ. අපිව දැක්කොත් මරනවා. ඒගොල්ලන්ගේ පරිේශන ඇත්තේ ඒගොල්ලන්ගේ අන්තරයකින් ඒගොල්ලෝ කෙනෙක් භාවනා කරලා ඒගොල්ලෝ පරිේශනය කරලා ඒගොල්ලෝ හෙලි කරපු මේ රිසර්ච් পেපර් එකක් දුන්නොත් වහාම පළ කරනවා. මේ කොහෙද නැති හාමුදුර කෙනෙක් භාවනා කරලා කිව්වයි කියොත් තියෙන පිස්සු ඒව විද්‍යානුකූල නේ ඒව නිකන් ගුඪ ධර්ම. ඌව කවුද කරන්නේ කියලා සම්නික දැන් බලන්න මේ භාවනා කරන ලෝකේ පළවෙනි ප්‍රවෘත්ති කාගේ ප්‍රවෘත්තිද පළවෙනි කියලා. පළවෙනි හරියක් මේක ඇමරිකාව හොයාගත්ත කිව්වොත් ඉහළම මට්ටමේ විද්‍යා සංග්‍රහවල පළවෙනි. මේ ලංකාවේ කෙනෙක් හරි මේ කරලා කිව්වොත් දැන් පිස්සු ඒ මනුස්සයා මේ බීලා උළු නරක් වෙලා එහෙ නැත්නම් මේ මොලේ අප්සෙට් එකක් තියෙන ඉවන්න මෙහෙට අපි මොලේ හදලා ඉවන්නම් කියලා ගී ගමන් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා සදා සොත්ති වෙන්නේ. නිසා මෙව අපි බුදුහාමුදුර අපිට දීපු දයාද මේ කාමෙටම යෙදිලා කාමෙම ගෙවිලා කාමෙම අමුඩ ගාගෙන හම්බ කරන කම අතරේ ඔක්කොටම එන්න කියන්න එපා මෙව්වට කරන්න බෑ. මොකද ආපු කෙනා තේරුම් අරගන්න ඕනේ මේකට ගියොත් විතරයි රූප ලෝක අරූප ලෝක දැක්කොත් විතරයි මේ කාම ලෝකේ පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන්. හැබැයි එකක් එනවා. ඒකවත් විනිශ්චය කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. මොකද කාම ලෝකෙ මිනිස්සු කැමති නැහැ විනිශ්චයට. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ දන්නවයි කියලා. ඉතින් හොඳයි. දන්න ඔයා තියාගන්න. පුළු පුළුවන් වෙලාවට රූප ලෝකේ නැත්නම් අරූප ලෝකෙට ගිහිල්ලා පැත්ත කරනවා ස්ථාපසයම තමයි හිටියේ සිද්ධාර්ථ කුමාරය උපදිනකොට මේ ලෝකේ හිටියේ නැහැ. එයා මේ ලෝකෙදීම අරූප ධානය උපදවාගෙන අරූප බ්‍රහ්ම තලයකට වෙලා ඉන්නවා. ඉඳපු ගමන් එනවා රජුරන්ගේ උද්‍යානයට අවිලා අවශ්‍ය ලුණු ටික ඒ ටික හරිගසගත්ත ගියා. ඒත් ආරංචි වෙනවා සිද්ධාර්ථ කුමාර උපත්ති හම්බුණා. වහාම රාජමාලිගාට බලනවා මේ මනුෂයා කවුද? එතකොට තේරෙනවා බුදු ගුණ බුදු වීමේ පින තියනවායි කියලා. අඬනවා. hina වෙනවා. ඇයි අඬන්නේ? මම බුදු වුණාට මට බණ අහන්න වෙන්නේ නැහැ. මම ඉන්නේ අරූප ලෝකේ. එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. මොකද ඒකට ප්‍රේම කරනවා. ඇයි hina වෙන්නේ? අනේ මනුස්ස ලෝකෙට සත්‍ය ප්‍රකාශ කරන උත්මෙක් කෙනවා. ඉතින් සුද්ධෝදන රජු හිතනවා අපලයක් කියලා. ඒකේ බුදුමසාන්සලා කියනවා ඇයි ඒ කට්ටිය ඒ කෙනා අඬන්නේ? යාට ඕනනම් ධ්‍යාන ප්‍රතික්ෂේප කරලා එන්න පුළුවන් නේ කාම ලෝකෙට. එන්නේ අරකට තියෙන ආකර්ෂණය. අරූප ධ්‍යාන වල තියෙන ආකර්ෂණය. ඒ නිසා ඒක ලබනකොට දැනගන්න ඒක කාන්තිමත් දෙයක්, කාන්දමක් වගේ එකක් ආකර්ෂණය වෙනවා. ඒ නිසා අපි කාම ලෝකේ ඉඳගෙන මේක හදාarලා ඒකට යන්නේ ඒකෙන් එහාට පණින්න. එමතු ඒක අල්ලා ගන්න නෙවෙයි. ඒ නිසා මේකත් මේ තබ්බදම මූලපරියායේ එක සංදිස්ථානයක් මිස අවසානේ නෙවෙයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම උපයන්න පුළුවන් පුළුවන් කරා. උපයගෙන ඒකේ තියෙන තාදිනව බල්ල එහා පැත්තට යණ්ඩයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ගලවගෙන යන්නේ. ඉතින් එතනින් මම අද ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඒ කරගෙන යන භාවනා ඇත්තන්ට නැතුව මේක කවදාකවත් සාක්ෂාත් කරන්න බෑ. මේක දැනටමත් හුඟව දෙනෙක් උපේලා තියෙන හුඟව දෙනෙක් බයයි මේකට. අරමුණ නැති වෙනවා කියලා, නිදිමත වෙනවා කියලා, හීන දාඩිය දානවා කියලා, අසරණ වුණා කියලා කම්මැලි වුණා කියලා ප්‍රතික්ෂේප කරනවා. හරියට සීලෙන් හරියට සද්ධාවෙන් හරියට සතියෙන් ගිහිලා බලන්න මේක පිළිබඳ බුදුරජාණන්සේ දේශනා කරන දේ වෙන්න ඇති කියලා බැලුවොත් ඒක ලොකු ජයග්‍රහණයක්. අන්නේ ජයග්‍රාහී හැඟීමෙන් යෝනිසමංශකාරයෙන් බැලීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට ජනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. よかった。 ධර්මතර චාරිත්‍රය පවත්වන ඉතින් චාරිත්‍රයක් නේ ධර්ම දේශනාව වුණාට පස්සේ ඒ මණ්ඩපයේ මේ ඉඳගෙන ධර්ම සාකච්ඡාවකට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉඩ සලසනවා. ඒ චාරිත්‍රය හිපත් කරමින් ආරාධනා කරනවා මේ ඉදිරිපත් කරපු කාරණා මත කාටරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට පොඩි වෙලාවක් අරගනිමු. ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් එහෙම දෙයක් නැත්තම් නැත්නම් එහෙම දෙයක් සමාපතු වුණාට පස්සේ අපි ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කරලා දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. කාට හරි ප්‍රශ්නයක් සාකච්ඡාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටනවා. මට දෙහින් හිතේ කියන්නේ ආත්මීය දෙයක් දැන් දෙවියන් දකින්නකොට ආසංකානතනෙට යම්කි පුජ්‍යලේපත් වෙනවා නම් ඒක විදර්ශනාවට යොමු වුණාම ඒක කොහොමද කියලා ඔයක ගෙවෙනකොට මේ ගෙවුනේ රූප ලෝකයේ. ආශීර්ෂියක් ගෙවෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ අරූප ලෝකයේ. දැන් ඉන්නේ අතරමැද. කඹේ ඇවිදින මනුස්සය දිග පොල්ලක් කරගන්නේ කඹේ සමබර කරන්නේ. ඒතකොට තේරුම් ගන්නවා කාම ලෝකෙත් ඔයගේ අනිශ්චිත දෙයක්. මේ ලැබපු ආකාසානංචයන මේ දෙක මැද තත්ත්වයක්. රූප ලෝකෙත් නෙවෙයි අරූප ලෝකේ යහ කෙලවට ගිහිල්ලත් නැහැ. නිසා මේකත් අර හිතපු කාමයේ වගේම තණ්හාමාන දිට්ඨිය ඇති කරන දෙයක්. මේකත් කියවෙනවා. මේකටත් මන මනාප ඇති වෙන්න පුළුවන් අමනාප ඇති වෙන්න පුළුවන් අමනාප තමයි බය නිදිමත වෙනවා මේ මොනවා වුණාද කියලා දන්නේ නැති වෙනවා මතක නැති වෙනවා කම්පණය <laughs> වෙලා ගැසිලා ඉන්නේ ආපහු ඒක නෙමෙයි ආකාසානචය කියන්නේ ඒ වගේ ඉඳලා එළියට එන වෙලාවේ අන්ති බයට තමයි ආපහු මේ කාම ලෝකෙට එනකොට ගැසිලා හිටිනවා අපි ඒ තරම් අරකට හුරු නැහැ නිකන් හීනෙන් බය වුණා වගේ ඉතින් මේක නැති කරන්න තමයි සද්ධාව කියන එක බුදුහාමුදුරු දීලා තියෙන බලාස්තිලා ඵලයක් මේක නැති කරන තරම් සීලයක දීලා තියෙනවා ගැසිලා ආවට සිල් කැඩෙන්නේ නැහෙනේ මේක ගැතුණා ගැස්සුණායි කියලා සතිය කඩන්නේ නැති වුණොත් අන්න ආරිපුත්තු සාංශ කියනවා සති බලය මේ මොනයි කියලා සතිය හප්ප ගන්න එපා කලබල වෙන්න එපා ගැසිලා ආවට පස්සේ කොච්චර වෙලා යනවද නැවත සතිය පීටන්න කියන එකෙන් ඉක්මනට සතිය පීටන්න වුණාම මුන්ත භාවිත හිතක් තියෙනවා ඊට පස්සේ සතිය පීටව ගන්න ඉස්සෙ සඩුවකසා දාලා නැගිටලා ගුරුවරයත් අතල්ලා කමටහනත් අතල්ලා සිවුරුත් අරලා යනවනේ ඒ නෑ ඉතින් අභාවිත මනසක්. ඒ මොකද ඊට වැඩිය ලොකු කම්පැනිකට මොන දෙන්න වෙනව මරණ අවස්ථාවේදී. දැන් කරන්නේ ඒකට ටික ටික මේ ජීවිතේ ඉඳද්දි මේක නැති තැනකට ගිහිල්ලා ආපහු ගෙනත් දෙනවා. ආයෙ නැත් තැනකට යනවා. ආයෙ එනවා. ඉතින් ඒකට අර තද බල බයක් එන්නේ නෑනේ. ඒක හුරුවක් නේ. මේක පෙර හුරුවක්. ඒක තමයි විපස්සනා කියන්නේ. ගෙවීම් දකින්න වෙලාවවලදී ඒ ඔය කියපු බය වීම ගැස්වීම වලගෙන කොහොමද නැතුව ඒක දැන් බලන්න පුළුවන් නේද? ඒක තමයි කෙලස් කියනවා කියන්නේ. බය එනවා මම වැඩිපුර බුදුහාමුදුර අදාහගන්නේ. මම වැඩිපුර මගේ මගේ සීල කැඩලා නැහැනේ. මම මරිච්චායි මේ වගේ වෙලාවක මරණේ කොහොමද මම බුදුන් අදාහනේ සීලේ තියෙනවා සද්ධාව තියෙනවා. ඒතුට යාර තියෙනවා මේ යකා ඉච්චර කියන තරම් කළු පාට නැහැ සද්ධාවෙන් යන මනුස්සයා. සීලිය අදහන කෙනාට සතිය අදහන්න නැති එකනා ඉතින් නූල් බඳිනවා බය වෙනවා කියන්නේත් නැහැ. කියන්න බැරි තරම් ඒක ගුඩයි গুপ্তයි. ඒ කියන්නේ කෙලස් බරිතකම. ඉතින් අපි කරන්නේ පිරිසක දාලා යාට කතා කරවනවා. කතා කරන කතාවල යාට දෙනවා අයියෝ ඕක නම් වෙලා තියෙනවා. අරයා කීප එක තමයි වෙලා තියෙන්නේ මට කියා ගන්න බැරි කමයි තියෙන්නේ බයටම. ඉතින් කතා කිරීම හරහා කෙලස් කැපීමක් වෙනවනේ. සබකෝලින් නැතිවීමක් කරන දැන් පොඩි ළමයින්ට සභාවක් කතා කරන්න දෙනකොට අපි කරන්නේ එයා කතා දන්න පළවෙනි වාක්‍ය දෙක කියනකම් උගුරකට වේනවා ධනිස් පොල්කට ගහනවා දඩබඩ ගන්නවා ටිකක් වෙලා ගියාට පස්සේ ඒක ඇරෙනවනේ සබකොලේ නැති වෙන වගේ බුදුහාමසේ සබ නැතිකරන්න සබකොලේ නැතිකරන්න සාරා සංකේ කල්පලා පෙරම් පුරලා ওই නැති වෙන පැත්ත බලපන් ඒක කිතරක් කියපන් කියලා මේ කමඨාන් සුද්ධ කිරීමේ කලාවක් අඳුරලා දීලා තියෙනවා. ඇති වෙන පැත්ත බෝ වෙන පැත්ත නෙමෙයි සාහිත්‍ය කියන්නේ. මේ නැති වෙන පැත්ත බලපන් ඒ කාබා කාලකණිකම නෙමෙයි. ඒක මේ උච්ඡේදයක්වත් විනාශයක් නෙමෙයි. ඇති වෙන හැමදේම නැති වෙනවා නේ. අය කිව්වහම මොකෝ. අපේ සාහිත්‍ය කිසිම තැනක නැහැ. කිසිම තැනක නෑනේ මේ බබෙක් මැරෙනකොට බබා දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය. අම්මා මැරෙනකොට අප්පච්චි මැරෙනකොට ඒ කැළඹෙන ගතිය මේ මේ ගිය ආත්මේ අප්පච්චි වෙනවා දැන් කෝ. ඊගා ආත්මේ නික අප්පච්චි කෝ. මේ ඉන්න අප්පච්චි මැරෙනකොට බය කියලා කියන්නේ Tamanට තියෙන බයම තමයි. වෙන අප්පච්චි කෙනෙකුට ඇති බයක් නෑ. Tamanට තියෙන ආත්ම ස්නේහය නිසාමයි වට වෙලා ඉන්න කට්ටිය ඇති වෙන නැති උන්ට සැලෙන්නේ. ඒ ආත්ම ස්නේහය හේව නැල්ලක් ඒක. අපි හිතන්නේ මොනේ මං නම් වුණත් කමන්නේ මේ මගේ අම්මට මුකුත් වෙන්න දෙන්න බෑ. දරුවට මුකුත් වෙන්න බෑ. ජාතියට මුකුත් වෙන්න දෙන්න බෑ. ඔය ජාතිය අපි කියන්නේ අහන්නේ උඹ උඹ වැඩක් බලාගන්නේ කුද. බුදුහාමර කියනවා මේ පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. අත්තයි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ බය. කුතෝ ධන. ඉතින් මට හිටිය බාල මල්ලි කියලා එක්කනේ. ඉතින් ඒක මට ඇවිල්ලා අපි දෙන්න එකට දිගට බොන්නේ බොන්නේ අනම්මනම් කිරුවේ එකද ඉඳලා ඌ මට ඇවිල්ලා කියනවා ඔක්කොම සිනින්දන අයියට මොකක්වත් නැහැ මට ගෑණියක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා කියලා. මම බොහොම සන්තෝෂයි. මම සන්තෝෂයි මට ගෑණියක් නැහැ කියලා. මම සන්තෝෂයි දරුවෝ නැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ අත්තා මොකද්ද ඉතිබාලෝ විඤ්ඤති. බාලයා මේ විතර වෙහෙස ගන්න මට ගෑණියක් නිසා ගෑනට කෙන්ද හැරෙනකොට කෙස් පැහෙනකොට කූරලා එනකොට මෙන්න මිනිහට උන ආච්චි ළමයි හැමෝම තම්පිට අමාරුයි. ඉතින් දරුවට අමාරු වුණොත් ඔන්න තම්පිට අමාරුයි. මොකද මට ගෑණියක් නැසලා කොයි ගෑනට කූරලා ආවත් මට බන්නේ නැහැ. කොයි දරුවට ගාණියක් කන්නේ ළමා හැම්බෙට කියලා අම්මයි දරුවා දෙන්නම මැරුණා කිව්වම මට ගන්නෑ නැහැ. දෙන්නම ලස්සනට හම්බුණා කිව්වත් මට ගන්නෑ නැහැ. මට ඒ විඤ්ඤාණේ නැහැ. තමන්ට තමන්වත් නැති එකේ මොන දරුවද මොන වස්තුවද කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඔය කියලා තියෙන ඕගොල්ලන්ට. අපි සැලෙන ඕන නිස්සරණේ ගහක් කපලා අපේ කවුරු පොලිසියට අරන් ගියොත් ඔන්න තද වෙනවා අපි. හැම කොහෙද අපේ අපේ කම්පැනි කට්ටියට ඒවත දාන්න බෑ කියලා. ඉතින් අපි අරන්නේ මාර්ගවලට පස්සේ ඒකත් බෑ. වෙන තැනට ගියාට පස්සේ ඒ අරන්නේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා මේ අරන්නේ නෑ. ඒකෝට කියන්නේ අපි චපලයි අපිට කිසිම නෑ අපි නිකන් පාසි වගේ තැනක මුල් බහලා නෑ කියලා. ඉතින් අපි පාසි අල්ලන කට්ටිය බුදුහාමුදුරුවෝ බාලයයි කියලා කියනවා. ඉතින් මල්ලිගේ නමත් මගේ බාල මල්ලි කියලා උට කියන්නේ. ඉතින් මම ඌට ගාතාව කිව්වා. ඒ වැඩි දේවල් අල්ලගත්තොත් වැඩියෙන් සැරෙනවා. අල්ලගන්නේ නැහනේ. කොච්චර අල්ලගෙන හිටියත් අතහැරියට පස්සේ තියෙන සුදිය සූස්තිය කෝසම සොමිය කියලා ඉවර කරන්න බෑ. ඒ රස්සාව අතහැරලා ගිය දවසේ මම නිල්ලඹ ගියා නිල්ලඹ කියලා භාවනා කළා මම සුද්ධිට සුද්ධි හිටියේ මම කියලා සුද්ධිට මේ දවසට රුපියල් 180ක් ගෙවන්න ඕනේ දවසවල. මට මතක නෑ මොකක් හරි ගාන දවසට ගෙවන්න ඕන. මොකක් මෙන්න ගාන තියෙන තල්ලි දෝ. ඊට පස්සේ ගන්න පොත් තියෙනවා ඔබට ඕන ලියලා බිලක් කඩා ගනි. ඕක ගාණක් නෑ කිය. ඉතින් මේක ගණන් ගත්තේ නෑනේ මාව. මම දන්නවා ඊට පස්සේ මම කොඹට පණිඩයක් කියන්නේ. මොකක්ද මම රසවත් ඇටේ කියලා. ඒක ඔබ පිරිමෙක් නොවුනා නම් මම ඔබ බදාගෙන කිස් කරනවා. මං අතහැරපු දවසේ මට ආපු ජොලිය. ඒකලක මේ පෙන්ලා මෙන්න මේ පලාතේ ආකාශය පේනව නේද? මගේ හිත දැන් මේ වගේ. බැඳෙන තියෙනකොට රස්සාවට තියෙන ආසාව තේරෙන්නේ ඒක ජොබ් එකකින් එලවලා දාලා නෙවෙයි අතාරින්න ඕන. අතප්‍රදාසු පේනවා මේක මොන කැඹිරිල්ලක්ද. මේ බඩ වීද රකින්න ඔච්චරම නටන්න ඕන තොරන් ගහගෙන. Tamange බඩ වීද රකින්නේ මේ කරන්නේ. අපි එහෙම නෙවෙයි. ඉදිරියත් රකින්න ඕන, ගෑනිත් රකින්න ඕන, දරුවත් රකින්න ඕනේ, කෙවල් කුලිය ගෙවන්නත් ඕනේ, බිල ගෙවන්නත් ඕනේ. ඉතින් අන්තිම බලට කොච්චර හම්බ කරුවත් නැති මොකද ගෑණි කවදාක සන්තෝෂ වෙන්නේ නැහැ. දරුවෝ කොහොමඩක් අසන දරුවෝ කියනවා පැහැදිලිවම තාත්තට ඔයිට වැඩිය මට දෙන්න පුළුවන්. තාත්තා දෙන්නේ නැත්තේ තාත්තගේ ඕන් නැතිකම. ලොකු අයර දුන්නාට මට දුන්නේ නැහැ කියලා පොඩි මල්ලි තරහගෙන. එක එක සතුටු වෙච්ච කතාවක් අහලා තියෙනවා කොහේ හරි. උඹත් කටවල් කොච්චර වතුර පිරෙවත් පිරෙන්නේ. ඉතින් ඒව කට්ටිය වැඩි වුණාට පස්සේ නම්බු වෙනවා නම් ඒ <laughs> කියන්නේ මකර කටවල රාජිකට රම්බු කරනවා කියලා. මෙහෙම කියන්න හොඳ නෑ. ඔයගොල්ලෝ අර අඳුරන නිසා මං කියනවා. පිටේම තට්ටේ තැන තැන කිව්වනම් එහෙම මෙව්වද බන කියන්නේ, මෙව්වද බුද්ධ ආගම කියන්නේ, මෙහෙමද මිනිස්සු උනන්දු කරවන්නේ කියලා කියන්නේ. අර මෙහෙට එන කට්ටිය ටිකක් ලාවට වගේ දන්නවා මේ පිස්සු ආමතුරු කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා ප්‍රශ්නයක්. <laughs> විශේෂයෙන් මේ සංඝයාත් කැමති නෑ වුණා කියනහට. ඔය සංඝයාටත් ඔය තියෙන ලාභ සත්කාර අඩු වෙනවනේ. ඒ අල්ලගත් එක ඌ ඔය පොට වේරගෙන යනවා. අනික් කට්ටිය හොරෙන් කියනවා ධම්මජීවම් රෝගකට ගණන් ගන්න එපා. ඕගොල්ලෝ හිත නරක කරගන්න එපා. ඕගොල්ලෝ අද ගොයර තේරුණාද? ඔබ හැම වෙලාවෙම තේරුණා කියලා කියනවා. හරි අපි එහෙනම් මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවා හරි කවුරු හරි මොකාද කරනවද මොනවද නැහැ අපි එහෙනම් ඊත්තවතා ಜಾති ගාථා සජ්ජහනා කරලා අපේ දේශනා ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙමු ඊත්තවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා